හොඳයි. අපි මේ මොහොතේ ඉඳලා සූදානම් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන බුද්ධ ශාසනයක අපිට ලබන්න තියෙන අපිට බුද්ධ ශාසනයක අත්දකින්නට තියෙන නියමාකාර ඵල ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස උපකාරක වෙන විදිහට මේ ධර්ම සාකච්ඡා මාලාව කරගෙන ගිහිල්ලා කොයි විදිහටද බුද්ධ ශාසනයට අවතීර්ණ වෙන්නේ ඒ වගේම බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියන කාරණාව අවබෝධ කරගෙන එතනින් එහාට කොයි විදිහටද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට මේ බුදුදහම එකතු කරගෙන කටයුතු කරන්නේ එතකොට බුද්ධ ශාසනයේ භාවනාව විදිහට අපිට පෙන්වුවේ කුමක්ද කියන කාරණා ටික මූලික කරගෙන තමයි විශේෂයෙන්ම අපි මේ සාකච්ඡා මාලාව ඉස්සරහට කරගෙන යන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා භාවනාව පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කළ ඒ පිළිබඳ කාල වේලාව වෙන වෙන පරිදි ප්‍රායෝගිකව තමන් තුලින් මේ කාරණාවන් ප්‍රගුණ කරන්නට අවස්ථාව සලසලා දීලා ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු කාරණා निराකරණය කරගෙන මේ විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි අද දවසේදී කරන මේ සාකච්ඡාව තුළදී බලාපොරොත්තු වෙන කාරණාව තමයි අපේ ජීවිතය සහ ධර්මයේ කියන දෙක සංසන්දනාත්මකව කොයි විදිහටද අපි දකින්නේ කියන කාරණාව. අපි මෙහෙම හිතුවොත් අපි පුරුදු වෙලා තියෙන්නේ අපි ජීවත් වෙනවා කියන එක එකක් ධර්මයේ කියන්නේ තව එකක් ඒක කොහේ හරි තියෙන දෙයක් එහෙම නැත්නම් ඒක පොතපතක ගබඩා කරලා තියෙන දෙයක් විදිහට තමයි අපි දරාගෙන තියෙන්නේ. හැබැයි අපිට අවබෝධ වෙන්න ඕන මුලින්ම මේ ජීවිතයයි ධර්මයයි කියන්නේ දෙකක් නොවන බව. ජීවිතයයි ධර්මයයි කියන්නේ දෙකක් නොවන බව. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නපු චතුරාර්ය සත්‍ය නම් පරමාර්ථ වශයෙන් තුන් ලෝක ධාතුවේම පවතින සත්‍යය. එතකොට මේ චතුරාර්ය සත්‍ය න්‍යායට පිට සත්‍යයක් අපේ ජීවිත තුල තියෙන්න බෑ. මොකද ඒක තමයි පරමාර්ථ වශයෙන් පවතින ඇත්ත. හැබැයි අපි අපේ ජීවිත තුල ඊට එහා ගියපු ඇත්තක් විදිහට දරාගත්ත ටිකක් තියෙනවා. මේ මේ දේ තමයි ඇත්ත. මේ මේ දේ තමයි සත්‍ය කියලා අපි නිගමනයකට බහැලා කටයුතු කරගෙන යනවා. හැබැයි අපිට අවබෝධ වෙන්න ඕන ඒ නිගමන ඔක්කොම අපේ දෘෂ්ටි ගොඩක් විතරයි පරමාර්ථ වශයෙන් අපි ජීවත් වෙනවා කියන තැන තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි කියන කාරණාව අපිට තේරෙන්න ඕන. තව විදිහකට කිව්වොතින් අපිට මෙහෙම නුවණක් තියෙනවනේ අපේ ජීවිතේ. මම පුංචි කාලේ අම්මගේ මව් කුසෙන් මේ ලෝකෙට එළිය දැකලා ඒ ආදරණීය අම්මා ලේ කිරි කරලා දුන්නට පස්සේ ඒ කිරි කරලා දීපු එහෙම නැත්නම් ඒ කිරි ටික මම බීලා උස්මහත් වෙලා මගේ තාත්තා අම්මගේ රැකවරණය යටතේ මං හැදිලා වැඩිලා යම් කාල සීමාවක් ජීවිතේ ගත කරගෙන නොඑක් නොඑක් විදිහේ අධ්‍යාපනයන් ඉගැන්වීම් යටතේ අපි ජීවත් වෙලා හදාරලා රැකියා ශේෂ්ත්‍රවල නිරත වෙලා විවාහ වෙලා ධර්මල්ලු හදාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන අපි කාලයක් තිස්සේ ජීවත් වෙමින් ආවා දැමුත් අපි ජීවත් වෙනවා අපි අනාගතේට ජීවත් වෙලා යම් දවසක මැරිලා යනවා කියන දේ තමයි අපි හැමෝම දන්නේ අපි හැමෝම ওই ටික තමයි ජීවිතයේ ඇත්ත විදිහට දරන් තියෙන්නේ. බැලූ බැල්මට අපිට හිතෙන ඒක තමයි ජීවිතේ. ජීවත් වෙනවා කියන්නේ ඔකට තමයි. හැබැයි ওই කාරණාව බැලූ බැල්මට අපිට සම්මතයෙන් ඇත්තක් වාගේ පෙනුනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව බැලුවම අපිට තේරෙන්න ඕන ඔය හැම තැනම තිබුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා. අපි ඉඳගෙන හිටියත් අපි ඇවිද්දත් අපි හිටගෙන හිටියත් අපි සැතපීලා හිටියත් කුමන ඉරියව්වක හතර ඉරියව්වෙ හිටියත් ওই ඉරියව්වේ කුමන විදිහට කටයුතු කළත් කුමන දේ කතා කළත් ඒ සියල්ලම අපි චතුරාර්ය සත්‍ය න්‍යායට යටත් වෙලයි අපි සියලු දේ කරගෙන යන්නේ. ඔන්න ওই කාරණාව පිළිබඳවයි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මෙහෙම හිතමු. අපි දැන් අපේ ජීවිත තුළ එදිනදා කටයුතු කරගෙන යනකොට අපි ජීවිතේ දකින්නේ මේ විදිහට කොහොමද? මම කියලා සත්වයක් ඉන්නවා මම කියලා පුජ්‍යලයක් ඉන්නවා ඒ ඉන්න කෙනා මේ ලෝකෙ දිහා බලාගෙන කටයුතු කරගෙන යනවා. මේ ලෝකේ තියෙන රූප මම දකින්නේ. මේ ලෝකේ තියෙන සද්ද මම අහන්නේ. මේ ලෝකේ තියෙන ගන්ධ මම විඳින්නේ. මේ ලෝකේ තියෙන රසයන් මම විඳින්නේ. මේ ලෝකේ තියෙන ස්පර්ශයන් මම විඳින්නේ. මගේ හිතට තමයි සිතුවිලි පහළ වෙන්නේ. මේක තමයි අපි හැමදෙනාම ලෝකෙ පොදුවේ බැලුවට පස්සේ මේ රාමුව තුල තමයි කටයුතු කරන්නේ. හැබැයි දැන් අපි කල්පනා කරලා බැලුවොතින් ඔය රාමුව තුල ඉන්න අපිට තියනව නේද නিত্য සංඥාවක්. මොකද්ද නিত্য සංඥාවක් කියලා කියන්නේ? දැන් මේ නিত্যයි කියනකොට අනිත්‍යයි කියනකොට දැන් අපි ලෝකේ දකින්න වෙනස් වීමක් තියෙනවනේ නේ. අපි දකිනවා නිට්ටයයි කියනකොට අපේ ඔළුවට එන්නේ මොකද්ද? ලෝකේ නිට්ටය විච්ච මොනවා හරි නෑ නේද ඔක්කොම අනිත්‍ය වෙලා වෙනස් වෙලා යනව නේද කියලා එකක් තමයි අපේ ඔළුවට අපි ඔළුවට එන්නේ නේද බලපු ගමන් අපිට හිතෙන්නේ ලෝකේ තියෙන සියල්ලම වෙනස් වෙනවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියලා තමයි අපි දරාගෙන ඉන්නේ හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිච්ච සංඥාව කියන එක ඊට එහා ගියපු යථාර්ථයක් ඒක ඇතුලේ තියෙනවා. එතන කතා කරන අනිත්‍ය කියන එක අපි හිතන තැනකට එහා ගියපු ගැඹුරකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක චතුරාර්ය සත්‍යයටම ගලපලායි පෙන්වන්නේ. දැන් අපි කොයි තරම් අපි නෑ කිව්වත් අපි කොයි තරම් ජීවිතේ ආත්ම දෘෂ්ටිය කියන එක අපි බැහැර කරගන්න හැදුවත් අපි ජීවත් වෙන හැම තැනම අපේ ඇතුළාන්තයේ තියෙන ආත්ම දෘෂ්ටියක්. එයි මම එහෙම ආත්ම දෘෂ්ටියක් කියලා කියන්නේ. එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. මොකද්ද ආත්ම දෘෂ්ටියක් තියෙනවයි කියන්නේ හේතුව? දැන් හිතන්නකෝ අපිට හිතෙන්නේම මම කියලා කෙනෙක් ඉඳගෙන ලෝකේ බලාගෙන ඉන්නවා කියලාද නැද්ද? මම කියලා පුජ්‍යලයක් ඉන්නවා එයා ලෝකේ බලනවයි කියනකොටම ආත්ම දෘෂ්ටියක් ඇවිල්ලාද නැද්ද? ආත්මයක් ජීවත් වෙනවා කියන තැනට අපි ඇවිල්ලා. ඒතර මම කියලා කෙනෙක් ඉන්නෝ එයා මේ ලෝකේ අහගෙන ඉන්නවා. මම කියලා කෙනෙක් ඉන්නෝ එයා මේ ලෝකේ විඳිනවා. මම කියලා කෙනෙක් ඉන්නවා එයාට සිතුවිලි පහල කරනවා කියලා තමයි අපි දැනගෙන තියෙන්නේ. හැබැයි ඒ දැනගත්ත න්‍යාය ඇතුලේ අපි අපේ ජීවිතයට බහැලා බැලුවොත් ඇත්තටම මමත්වයේ මූලික කරගත්ත ආත්ම සංඥාවක් නැද්ද අපි ඇතුලේ? ආත්මය ජීවත් වෙන බවට සංඥාවක් නැද්ද? දැන් ඔබ හිතන්නකෝ මම මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම මෙහෙම ජීවත් වුණාය. මං දැමුත් මෙහෙම මෙහෙම ජීවත් වෙනවායි මම මේ මේ වගේ කෙනෙක්ය. මං අනාගතෙත් මේ මේ විදිහට ජීවත් වෙනවාය. ඔය විදිහට අපිට නැද්ද ආත්මගත වෙච්ච සංඥාවක් පුජ්‍යල භාවයක් තුලින් තියෙනවනේ අපිට තියෙනවා එතකොට ඔන්න අපි කල්පනා කරලා බලන්න ඕන එහෙම බලනකොට අපිට විඥානවාදයකට අපි ඉබේම පැටලිලාද නැද්ද ඇයි ආත්මයක් ඉන්නවා ඒ ආත්මය තමයි විඥානේ හසුරවන්නේ කියන තැනක තමයි අපි ඉන්නේ නේ එතකොට අපි කල්පනා කළොත් තවත් මෙහෙම ඉන්නවා අපි කොහොමද? භවෙන් භවයට යන කෙනෙක් ඉන්නවා කියන තැන අපි නැද්ද? දැන් එතකොට භවෙන් භවයට යන කෙනෙක් ඉන්නවද නැද්ද? දැන් ඔන්න ඔය ප්‍රශ්නේත් අපි විසඳ ගන්න ඕන. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපි හැමදෙනාම ඇත්තටම බැලුවට පස්සේ කර්මයයි කර්මඵලයයි විශ්වාස කරගෙන පමනයි ඉන්නේ. දැන් එතකොට මං කියන්නේ මේ කර්මයයි කර්මඵලයි විශ්වාස කරන්න එපා කියලාද? නෑ එහෙම නෙවෙයි කියන්නේ. අපි බලමු කර්මයයි කර්මඵලයයි දෙක විශ්වාස කෙරූ පමණින් අපි බුද්ධ ශාසනයට ඇතුල් වුණාද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර බොහෝ ශාස්ත්‍රවරු හිටියා. බොහෝ ශාස්ත්‍රවරු හිටියා. ඒ ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් තුල තිබුණ කර්මයයි කර්මඵලයයි පිළිබඳ ඉගැන්ම අය. ඒ අයත් අපිට පව් කරන්න කියලා දුන්නේ නෑ ඇයි? එයා අෂ්ට සමාපatti උපදවගෙන හිටියා නේද? නොයෙක් 이르දි අභිඥා බල උපදවගෙන තිබුණා. ඒ නිසා ඒ අයත් දැක්ක කොහොමද? පෙර ඉඳලා සත්‍යයා එනවා. මේ මේ විදියට ඇවිල්ලා තියෙනවා. මරණයෙන් මතු මේ මේ තැන්වල ගිහිල්ලා මෙහෙම මෙහෙම උපදිනොයි ඒ නිසා දෘෂ්ටියක් තිබුණා කොහොමද නොනසී ආත්මේ නාත්මයට යන සත්වයෙක් කියනවා එහෙම නැත්නම් නොනසී නැවත නැවත ඉපදී ඉපදී යන සත්වයෙක් ඉන්නවා කියන විශ්වාසයට ඇවිල්ලා තිබුණා ඒ නිසා පව් කළොතින් දුගතිගාමි වෙනවා පින් කළොතින් සුගතිගාමි වෙනවා ඒ නිසා සිත කය වචනය කියන තුන්දොරෙන් සිද්ධ වෙන වැරදි අවම කරගෙන කටයුතු කරන්න ඕනේ කියලා ඒ ශාස්ත්‍රවරුත් අපිට පෙන්වලා දීලා තියෙනවා. හැබැයි ඒ කාටවත් පුළුවන් වුණාද පරමාර්ථ වශයෙන් පවතින චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වලා දෙන්න. ඒ කාටවත් ඒක පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා කර්මයයි කර්මඵලයයි විශ්වාස කරන එක හොඳයි. ඇයි? අපි දසා කුසලයෙන් ගැලවිලා නියත මිත්‍යා දෘෂ්ටියෙන් අපිව ඈත් වෙනවා නේද? අපි එතකොට මොකද්ද වෙන්නේ? සිත කය වචනේ කියන තුන්දර සංවර කරගෙන කටයුතු කරන තැනට යොමු වෙනවා. එතකොට අපි කල්පනා කළ යුතුයි කර්මයයි කර්මඵලයයි හේතුවයි හේතුඵලයයි කියන ධර්මතාවය අතර ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වන්නේ කර්මඵලවාදී නෙවෙයි හේතුඵල ධහම. හේතුඵල ධහමයි කියලා දෙන්නේ. හේතුඵල ධහම කියන්නේ චතුරාර්ය සත්‍ය ධහමට. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයට. එහෙනම් දැන් අපි කල්පනා කළ යුතුයි මේ කර්මයයි කර්මඵලයයි කියන කාරණාවත් යටත් වෙන්න ඕන හේතුඵල න්‍යායට. අපිට ලෝකේ ඕනතරම් නිගමන තියෙන්න පුළුවන්. ලෝකේ අපිට ඕනතරම් දෘෂ්ටි තියෙන්න පුළුවන්. ලෝකේ ඕනතරම් මේ මේ දේ ඇත්තයි කියලා දරා ගැනීම තියෙන්න පුළුවන්. න්‍යායන් තියෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ තියෙන න්‍යායන් අපි හිතමුකෝ 100ක් තියෙනවා කියලා. නිකමට. ඒ තියෙන න්‍යායන් 100ට අලුතෙන් 101 වෙනි න්‍යායක් ගොඩනගෙන එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. අපි හිතමු ලෝකේ න්‍යායන් කෝටියක් ලක්ෂයක් තිබුණා කියලා ඕන තරම් තියෙන්න පුළුවන්. අනන්තයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ තියෙන සියලුම න්‍යාය ධර්මයන් ඒ තියෙන සියලුම දෘෂ්ටි ඒ තියෙන සියලුම න්‍යායන්ට පොදු විච්ච ධර්මතාවය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයට පිට න්‍යායක් ලෝකෙ කොහෙවත් ගොඩනගන්න බෑ. ඊට පරිබාහිරෙන් කිසිම න්‍යායක් ගොඩනගන්න බෑ. අපි නිගමනවලට බැහැගත්තත් න්‍යායකට බැහැගත්තත් දෘෂ්ටියකට බැහැගත්තත් ඒ සියල්ල චතුරාර්ය සත්‍ය ධර්ම න්‍යායට යටත්. දැන් අපි කල්පනා කරන්න ඕන චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය කියලා කියන මොකද්ද මේ චතුරාර්ය සත්‍යය. අපි වචනෙට කිව්වම අහනවා කොහමද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා අපි ඔන වචනෙට කිව්වා. එතකොට අපි කිව්වා මොකද්ද? දුක පිළිබඳ ඥාණය නේද? දුකේ හට ගැනීම පිළිබඳ ඥානය දුකේ Nirodhe පිළිබඳ ඥානය දුක නිරෝධ කිරීමේ පිළිවෙත පිළිබඳ ඥානය අපි දැන් ඔන්න වචනේට අපි ওই ටික ඔක්කොම ඉගෙන ගත්තද නැද්ද අපි දරාගත්තා හැබැයි එහෙම අපි ඉගෙන ගත්තයි කියලා අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ අපි එහෙම ඉගෙන ගත්තයි කියලා වචනෙට මේක මෙහෙම අවබෝධ වෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ දැන් අපි කල්පනා කරලා බලන්න ඕන ඒක ඥානයක් නෙනේ. දුක පිළිබඳ ඥානය කියලා අපි වචනයෙන් ඉගෙන ගත්තට ඒ ඥානය පහළ වුණේ නැත්නම් අපිට දුක පිළිබඳ තේරෙන්නේ තේරෙන්නේ නැහැ. එහෙනම් දුකේ හට ගැනීම පිළිබඳ ඥානය කියලා ඉගෙන ගත්තට ඒ ඥාණයෙන් තොර අපිට හට ගැනීම පිළිබඳ තේරෙන්නේ නැහැ. දුක නිරෝධ කිරීමේ ඥානය කියලා පහළ වුණාට ඉගෙන ගත්තට වැඩක් නේ ඥානෙ පහළ වෙනවා. දැන් හිතමුකෝ දුක දුක දුක දුක කියලා කියනකොට අපිට මතක් වෙන දුක් ගොඩක් තියෙනවා. දැන් අපි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ දුක ගැන කතා කරනවා නේද? කොහොමද කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති දැන් අපි බලන්න ඕන ඔය ජාතිපි දුක්ඛා කියනකොට අපිට තේරෙනවා මොකද්ද ජාතියද දුක කිව්වට පස්සේ ජරාවද දුකකි මරණයද දුකකි ව්‍යාධියද දුකකි ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි අප්‍රියන් හා එක්වීමද දුකකි යමක් කැමති පරිදි නොලැබීමද දුකකි දැන් ඔන්න ඔතනට එනකන් කියපු දුක් ටික ගැන අපිට යම්තාක් තේරෙනවා හැබැයි මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියවට පස්සේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳ අවබෝධයකින් තොරව ඒකේ දුක ගැන අවබෝධ කරගන්න පුළුවන්ද බෑ නේද? එතකොට දැන් අපි ගොඩක් වෙලාවට මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කිව්වට පස්සේ බොහෝ දෙනෙක් සමහරු දරාගෙන ඉන්නේ බොහෝ දෙනෙක්ගෙන් අහලා බලුවම දරාගෙන ඉන්නේ මේ රූපකයට තමයි පංචස්කන්ධය කියන්නේ මේ මොකද්ද කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් ඇවිච්ච මේ ශරීරය තමයි පංචස්කන්ධ කූඩුව කියලානේ කියන්නේ මම ඇහිලා තියෙනවා. එහෙම එකක් නෙවෙයි ඈ. ඊට එහා ගියපු කාරණාවක් තියෙනවා. හරි. දැන් අපි මෙහෙම හිතමුකෝ. ජාතියදි දුකකි. දැන් අපි කල්පනා කරන්න ඕනේ ජාතිපි දුක්ඛා කියනකොට එතන කියන්නේ ජාතිය දුකයි කියලා නෙවෙයි ඈ. ඉපදීම දුකක් කියලා නෙවෙයි කියන්නේ ඉපදීමද දුක කිය. එතන දයන්නක් තියෙනවා. මොකද්ද ඉපදීමද දුකකි. එහෙනම් කෙලින්ම ඉපදීම දුකක් කියලා කියන්නේ නෑ. ඉපදීම දුකක් කියලා කියන්නේ ඉපදීමද දුකකි. එතකොට ජාතියද දුක කිය. එතකොට දැන් අපි මේ ජාතිපි කියලා කියන්නේ ජාතියද කියන එක. එහෙම නැත්නම් ජාතිය කියන එක නෙවෙයි. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන ජාතියද දුකකි. ජරාවද දුකකි. ව්‍යාධියද දුකකි. මරණයද දුකකි. ප්‍රියන්ගෙන් වෙන්වීමද දුකකි අප්‍රියන් හා එක්වීමද දුකකි යමක් කැමති පරිදි නොලැබීමද දුකකි හැබැයි අවසානෙට කියන මොකද්ද පංච උපාදානස්කන්ධේම දුකයි කියනවා දැන් අපි හිතමුකෝ ජරාවද දුකකි කිව්වට පස්සේ අපිට තේරෙනවා ඉපදීමද දුකකි කිව්වම තේරෙනවා දැන් හිතන්නකෝ ඉපදෙනකොට දැන් අපිට තේරෙන්නේ නැද්ද මේ ලෝකෙට ඉපදෙනකොට මේ ලෝකෙට ඉපදෙනකොට කෙනෙක් උපදින්නේ කොහොමද කොහොමද උපදින්නේ තවත් කෙනෙකුට වේදනාවක් දීලානේ අසූචි ගොඩක මල ගොඩක ලේ ගොඩකනේ මහා වේදනාවක් විඳින්මින් තමයි මේ ලෝකෙට උප්පත්ති ලබන්නේ. එතකොට මහා දුකක්ද නැද්ද? ඒක තේරෙනවනේ අපිට බැලුවම නේ. බැලුව බැලමට තේරෙනවා හරි මහා දුකක් කියලා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඊට පස්සේ ජරාවද දුක කි දැන් ජරාවටපත් වෙලා ඉන්නකොට අපිට තේරෙන්නේ නැද්ද ජරාවටපත් වෙච්ච මිනිස්සුන්ට දුක නැද්ද? දැන් මේ දුක ගැන කතා කරන්නේ මෙහෙමයි. අපි කල්පනා කරන්න ඕනේ. දැන් ජරාවද දුක කියනකොට ජරාවට පත්තිච්ච කෙනාට තමයි දුක. දැන් ඔයත්තන්ට දුක නෑ. හැම නේද? එතකොට දුක වෙයි මම වශයෙන් මගේ වශයෙන් දරාගත්ත ටික දුක වේ. දැන් අපි කල්පනා කරමුකෝ ඉස්සෙල්ලා මෙහෙම කතා කරගෙන යන් ඉස්සරහට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. ඒක තේරෙනවා අපිට ඉස්සරහට කතා කරන්න තියෙන 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට අපිට තව තව ඉස්සරහට තේරෙනවා. මුලදී සමහර දේවල් තේරෙන්නේ නැතුව වගේ තියේ. හැබැයි අහගෙන ඉන්න. අහගෙන තිබුණොත් ඉස්සරහට ඒක තේරෙන්න පටන් ගන්නවා. දැන් හිතමුකෝ ජරාවද දුකකි. රෝග පීඩා වලටපත් වෙනකොට දුකද නැද්ද ඇත්තන්ට? දුකයිනේ. ව්‍යාධියද දුකකි. මරණය දුක නැද්ද? මරණය දුකයි. මරණයටපත් වෙන්නේ අමිහිරි කටුක වේදනාවන් විඳගෙන තමයි මරණයටපත් වෙන්නේ. නිකම්පත් වෙන්නේ නෑ. මරණයද දුකක්. දැන් එතකොට දැන් ප්‍රිය දේවල් අයින් වෙනකොට දුකයි. අප්‍රිය දේවල් ලං වෙනකොට දුක දැන් ඔන්න ප්‍රිය අප්‍රිය දෙකක් දුකද නැද්ද? ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග දෙකම දුකයි. ඊළඟට තමන්ගේ වසඟේ තියන්න බැරි වුණාම කැමැති පරිදි තමන්ට පවත්වන්න බැරි දේවල් දිහා බලනකොට දුකද නැද්ද? දුකයි. යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉඳලා ඒක එසේ නොවෙනකොට දුකද නැද්ද දුකයි එහෙනම් දැන් අපිට ඔය ටික ගැන තේරෙනවා දැන් ඔය ටික ගැන අපේ ජීවිතේ ගත්තට පස්සේ පොදුවේ අපිට තේරෙනවා දැන් අපි ගත්තොතින් තිරිසන් සත්තුන්ටත් ඕක තේරෙනවා තිරිසන් සත්තුන්ටත් තේරෙනවා දැන් තිරිසන් සතෙක් මේ ලෝකෙට උපදිනකොට වේදනා විඳගෙන අමිහිරි විදියට කැලේ එක නේද? ඌට ඒ වේදනාව දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඌට ව්‍යාධි වේදනාව දැනෙන්නේ නැද්ද? ව්‍යාධියක් ආපදාවක් සිද්ධ වෙනකොට දැනෙනවනේ. උන්ට ඒකත් දැනෙනවා. තුවාලයක් අසනීපයක් හැදලා ජරාවටපත් වෙනකොට උන්ටත් ඒ වේදනාව දැනෙන්නේ නැද්ද? දැනෙනවා. මරණයටපත් වෙනකොට කටුක අමිහිරි වේදනාවන් විඳගෙන මරණ වේදනාව දුක උන්ට තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. උන් එතකොට බොහොම ප්‍රිය මනාප විදිහට ලං කරගෙන හිටපු තමන්ගේ දරුමල්ලෝ ටික තමන්ට නැති වෙලා යනකොට මොකක් වෙන්නේ? ප්‍රිය විප්‍රයෝග දුක ඒ තිරිසන් සත්තුන්ට දැනෙන්නේ නැද්ද? හොඳටම දැනෙනවා. අප්‍රිය සංපයෝග දැන් හිතමුකෝ මුවෙකුට කොටියෝ ඉන්න තැනකට ගිහිල්ලා වාසය කරන්න ලැබුණොත් මොකද්ද වෙන්නේ? පුදුමාකාර දුකක් බයේ ගෙහි ගෙහි හැංගි හැංගි නේද? එතකොට ඒ දුක් ටික උන්ට දැනෙනවා නේද? එතකොට දැන් අපි හිතමු උන් කැමැතිද කවදාකවත් උන්ගේ කැදැල්ල කඩලා විනාශ කරනවට කූඩුව කඩලා විනාශ කරනවට වාසස්ථානේ කඩලා විනාශ කරනවට උන් ඉන්න තැන නෑ නේ. ආයිමි කරනවට කැමැතිද? කැමැති නෑ. හැබැයි එතකොට අහිමි කරලා දැම්මොත් මොකක් වෙනවද? දුකයි නේ. එතකොට උන්ටත් තියනව නේද කැමැති පරිදි නොලැබීමේ දුකත්. නේද? කැමැති පරිදි නොලැබීමේ දුකත් උන්ටත් තේරෙනවා. දැන් එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන. තිරසන් සත්තුන්ටත් ඒ දුක් ටික වැටහෙනවා තේරෙනවා දැනෙනවා අපිටත් වැටහෙනවා තේරෙනවා දැනෙනවා දැන් එතකොට උන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද දැන් ඔන්න මොකද උනේ තිරිසන් සත්තුන්ටත් ඒ දුක දැනෙනවා තේරෙනවා ඒ දුක් ටිකටපත් වෙනවා ඒ දුක දැනෙනවා නේද දැන් උන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද නෑ නේද නෑ දැන් මිනිස්සු විච්ච අපි හැමෝටම පොදුවේ ඒ ටික දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැනෙනවා. එහෙනම් දැන් ඒ අපිට මිනිස්සු විච්ච අපි ප්‍රජාවටම මුළු මහා සත්ව ප්‍රජාවටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලාද? නෑනේ. අවබෝධ වෙලා නෑ. එහෙනම් මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපෝ දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔන්න ඔතන තමයි අපි අවබෝධ කරගන්න ඕන. ධම්මචක්ක පවත්තන වග්ගයේ තුල සූත්‍ර ගණනාවක් තියෙනවා. අපි ඉස්සරහට ඒ සූත්‍ර පෙන්වන්න පුළුවන් වුණොත් පෙන්වන්න උත්සාහයක් ගන්නම්. දුක ගැන විස්තර කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ විස්තර කරනවා. එතකොට කියනවා පංච උපාදානස්කන්ධය දුක්ඛ ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධේ නිරෝධය දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි. පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. අපිට සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද? සකෘදාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අනාගාමී වීම පිණිස කුමක් කළ යුතුද? අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධේ ඇත්ත දකින්න කියලා කියනවා. එහෙමනම් දැන් අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගන්නම වෙනවා චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න. ඇයි? පංච උපාදානස්කන්ධයම තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. තව විදිහකට කිව්ව පංච උපාදානස්කන්ධය දන්නවා නම් අපි දකිනවා නම් අපි එතන තියෙන මොකද්ද? චතුරාර්ය සත්‍ය නවන. හැබැයි අපි පංච උපාදානස්කන්ධය ගැන දන්න නිසාද අර ජාති දුකට ජරා දුකට මරණ දුකට ව්‍යාධි දුකට ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යමක් කැමති පරිදි නොලැබීමේ දුකටපත් වෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය නැති නිසා එතකොට ඔන්න ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ දුකේ අවබෝධයත් අනිත් දුක් ටිකෙත් වෙනස මොන වගේද කියලා අපි තෝරගමු. දුකත් දුක්ඛ ආර්ය සත්‍යයත් අතර වෙනස. මොකද්ද දුකත් දුක්ඛ ආර්ය සත්‍යයත් අතර වෙනස. මෙන්න මේ වගේ උපමාවකින් කිව්වොත් තේරෙයි. දැන් අපි හරක් දන්නවනේ. හරක් දන්නවනේ. දැන් අපි කිව්වොත් සත්වයෝ හරක්ය. හරක් සත්වයෝය ওই දෙකේ වෙනසක් බැලූ බැලමට තේරෙන්නේ නැහැ එකපාරට. හැබැයි හොඳට බැලුවම තේරෙනවා. හරක් සත්වයෝය සත්වයෝ හරක්ය. දැන් සත්වයෝ හරක්ය කියලා කිව්වොතින් අපිත් හරක් වෙනවද නැද්ද? ඒ ඉතින් සත්වයෝ හරක්ය. සත්වයෝ හරක්ය. එතකොට සත්වය ඔක්කොම මොකුද? හරක්. හරි දේ විදිහට කිව්වොත් වැරදිද? වැරදි. හැබැයි හරක් සත්වයෝය කිව්වොත් හරක් කියන්නේ සත්තු තමයි. හරිද නැද්ද? හරි. එහෙනම් අන්න ඒ විදිහට තමයි දුක යනු දුක් ආර්ය සත්‍ය නොවේ හැබැයි දුක් ආර්ය සත්‍ය යනු දුකයි. එහෙම මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. සත්තු කියන කුලකයට හරක් දාන්න පුළුවන්. සත්තු කියන පොදු කුලකේ යටතේ එකකට දාන්න පුළුවන් අපිට මොකද්ද? හරක්. හැබැයි හරක් ඔක්කොම හරක් සත්වයෝ හරි එක සත්වයෝ ඔක්කොම හරක් කියලා කියන්න බෑ. එහෙම වුණොත් අපි ඔක්කොම හරක් වෙනවා නේද? එහෙනම් දැන් අන්න ඒ වගේ තමයි අපි කල්පනා කරන්න ඕන දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ওই දුකට නෙවෙයි. හැබැයි දුක්ඛ ආර්ය සත්‍යයට යටත් වෙලයි ඔය දුක පවතින්නේ. දුක්ඛ ආර්ය සත්‍ය ඇතුළට දාන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් පංච උපාදානස්කන්ධ දුක කියන්නේ අර කතා කරපු දුක්ටිකට නෙවෙයි. හැබැයි පංච උපාදානස්කන්ධය ඇතුළට දාන්න පුළුවන් මොකද්ද? ජාති දුක ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ඔය ඔක්කොම දුක් ටික දාන්න පුළුවන්. දැන් අපි ඒක චුට්ටක් තව පැහැදිලි කරගන්න බලමු නේ. තව ටිකක් ඒක අපි පැහැදිලි කරගන්න බලමු. දැන් ඔන්න ඕක පැහැදිලි කරගන්න නම් අපිට යම්තාක් දුරට හරි පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණක් තියෙන්න ඕන. පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණක් තියෙන්න ඕන. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ, රූප, වේදනා, සංඥා, සංඛාර විඥාන එනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට අපි මොකද්ද කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියනවා දැන් ඔය ටික ඔය විදිහට ඉගෙන ගත්තට වැඩක් නෑ ඔන්න ඕක පිළිබඳ ඇත්ත ගවේෂණය කරගන්න වෙනවා නේ ඇත්ත ගවේෂණය කරගන්න වෙනවා දැන් අපි හිතමුකෝ අපි කියනවා මම විසින් රූපයක් දකිනවා මම විසින් රූපයක් දකිනවා හැබැයි මම විසින් රූපයක් දකිනවයි කියලා අපි කිව්වට දකින්වයි කියන තැන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? එයි දැන් මම කිව්වා පංච උපාදානස්කන්ධයට පිටින් ලෝකෙ කිසිවක් තියෙන්න බෑ. ලෝකෙ කිසිවක් තියෙන්න බෑ. දැන් එහෙනම් දකින්වයි කියන සිද්ධිය යටත් වෙනවා මොකටද? පංච උපාදානස්කන්ධයට යටත් වෙනවා. තව විදිහකට කිව්වොත් චතුරාර්ය සත්‍යයට යටත් වෙනවා. එහෙම නොතේරෙන නිසා තමයි මම කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට යටත්ව පවතිනවා. දකින්වයි කියන සිද්ධිය ඇතුලේ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය ටිකෙන් තොරව දකින්නවයි කියලා එකක් කියන්න පුළුවන්ද? බෑ. මම මලක් දකින්නවා, මම ගහක් දකින්නවා, මම ගලක් දකින්නවා මෙහෙම කියන්න බෑ. රූපයෙන් පිට වේදනාවෙන් පිට සංඥාවෙන් පිට සංස්කාරයෙන් පිට විඥාණයෙන් පිට කියන්න බෑ. දැනට ඔය කියන ටික අහන් ඉන්න. ඉස්සරහට අපි ඒක ටික ටික ටික ටික පැහැදිලි කරනකොට පැහැදිලි වෙනවා. ඊට පස්සේ අහනවයි කියලා එකක් අපි කරනවන්නේ බල්ලාගේ හඬ ඇහුවා, කොටියාගේ හඬ ඇහුවා, කපුටාගේ හඬ ඇහුවා, මිනිස්සයාගේ හඬ ඇහුවා කියලානේ. ඔන්න ඔය අහනවයි කියන තැන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපි කියනනේ ගන්ධ වින්දා කියලානේ තවට අහවල් සුවඳ මං වින්දා මලේ සුවඳ වින්දානේ බත් එකේ සුවඳ වින්දා මෙහෙම මෙහෙම සුවඳ වින්දා කියලා කියනව නෙවෙයි. එතකොට විඳිනවයි කියන තැන මොනවද තියෙන්නේ? එතනක් තියෙන්නේ. ගන්ධ විඳිනවයි කියන තැන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට අපි කියන රහ වින්දානේ. අහවල් රහ වින්දා මේකේ රහ වින්දා අරකේ රහ වින්දා එහෙම කියනවනේ. ඒ රහනම් මෙහෙමයි මෙහෙමයි කියලා දැනගන්න ස්වභාවයක් තියෙනවනේ. එතනත් ක්‍රියාත්මක වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. තර අපි කියන අහවල් ස්පර්ශය දැනගත්තා, සීතල දැනගත්තා, උණුසුම දැනගත්තා, රළු ගතිය දැනගත්තා, ගොරෝසු ගතිය දැනුණා, සුමට ස්පර්ශ දැනුණා මෙහෙම කියනවනේ නේ. ඔය කියන තැනත් ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන එතකොට අපි කියනවා මට සිතුවිලි පහළ වෙනවා නේද මට සිතුවිලි පහළ වෙනවා මගේ හිතට මේ මේ මේ දැනෙනවා මේ මේ දේ අරමුණු වෙනවා එතන ක්‍රියාත්මක වෙන්නේත් මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙනම් අපේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියන හැමතැනම මොනවාද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ටික තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් අපි කතා කළානේ පේනවා කියලා කතා කරා, ඇහෙනවා කියලා කතා කරා, දැනෙනවා මොනවාද? ගන්ධ, රස, ස්පර්ශ ටික දැනෙනවා කියලා කතා කරා. ඊට පස්සේ සිතුවිලි පාල වෙනවා කියලා කතා කරා. එතකොට පේනවයි කියන එක අපි හඳුන්වනවා දිට්ඨ කියලා. මොකද පේනවයි කියන එකට අපි කියනවා දිට්ඨ කියලා. ඇහෙනවයි කියන එකට අපි කියනවා සුත කියලා. ඊට පස්සේ දැනෙනවයි කියන එකට අපි මොකද්ද කියන්නේ? මුත කියලා කියනවා. මොකද්ද? ගන්ධ රස ස්පර්ශ දැනෙනවයි දැනෙනවයි කියලා අපි කියන්නේ ඒකට අපි කියනවා මොකද්ද? මුත කියලා කියනවා. එතකොට සිතුවිලි පහල කරන එකට අපි කියනවා විඤ්ඤාත කියලා කියනවා. විඤ්ඤාත කියලා කියනවා. එහෙනම් ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත තව විදිහකට කිව්වොත් පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න එහෙම නැත්නම් සිතුවිලි පහල කරන ඔය ටිකෙන් තොර ඔබට මම ජීවත් වෙනවා මම ජීවත් වෙනවා කියලා තේරෙයිද? ඔය ටික අයින් කළොතින් මම පෙර ඉඳලා මෙහෙම මෙහෙම ජීවත් වුණාය මම දැමුත් මෙහෙම මෙහෙම ජීවත් වෙනවාය මම අනාගතයටත් මෙහෙම මෙහෙම ජීවත් වෙමින් ඉන්නවය ජීවත් වෙන්න ඉන්නවය කියලා තේරෙයිද? පේන්නේ නැත්තම් ඇහෙන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් දැනගන්න විදිහක් නැත්තම් තේරෙනවද? තේරෙයිද නැද්ද? දැන් හිතන්නකෝ දැන් ඔන්න පේන්නෙත් නැහැ. ඇහෙන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ මොකවත්. සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ. දැන් මොන හරි තේරෙනවද? මොනවත් තේරෙන්නේ මොනවත් තේරෙන්නේ මම ජීවත් වෙනවා කියලා තේරෙන්නේත් නැහැ. ලෝකේ තියනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් අපිට මම ජීවත් වෙන බව ලෝකේ තියෙන බව මේ සමස්ත ලෝකේම මම කියලා එකෙක් මෙච්චර කාලයක් මෙහෙම මෙහෙම ජීවත් වීගෙන ආපු බව දැනුත් ජීවත් වෙන බව අනාගතේ මතුවට ජීවත් වෙන බව කියන මේ ඔක්කොම තීරණය වෙන්නේ අර පේන ඇහෙන දැනෙන දැනගන්න ටික මතද නැද්ද? ඒ ටික මත. එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධය තුලින් තමයි ඔක්කොම දැනෙන්නේ නේද? පංච උපාදානස්කන්ධය තුලින් තමයි ඔක්කොම තේරෙන්නේ. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙන්න ඕන අපි ජීවත් වෙනවා කියන හැම තැනම ගොඩ නැගෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අපි දැන් බැලුවා කිව්වත්, ඇහුවා කිව්වත්, වින්දා කිව්වත්, දැනගත්තා කිව්වත්, කොයි විදිහට ගත්තත් ඒ හැම තැනම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. හැම තැනම එහෙමනම් පංච උපාදානස්කන්ධය. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි ගිහිල්ලා බැලුවොත් ලෝකංච පජානාති ලෝක සමුදයංච පජානාති ලෝක නිරෝධංච පජානාති ලෝක නිරෝධගාමිනී පටිපදංච පජානාති පජානාති පජානාති කියන්නේ මොකද්ද? පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා කියන එක ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එක නිකන් දැනගන්න එකට නෙමෙයි ප්‍රජානාති කියලා කියන්නේ නුවණින් දකින්නවා කියන එකට ප්‍රඥාවෙන් දකින්නවා කියන එකට තමයි මේ පජානාති කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියන එකටයි පජානාති කියලා කියන්නේ. ඔන්න දැන් ලෝකංච පජානාති කියනකොට අපි තෝරගන්න ඕන අපිට තියෙන්නේ නුවණින් දකින්න එකක් නෙමෙයි ඥානාති දැනගන්න එකක් තියෙන ලෝකය කියලා අපි දැනගන්නේ කොහොමද? ඉර හඳ තාරකා ගස් ගල් අම්මා තාත්තා දුවදරුවන්ගෙන් පිරිච්ච ලෝකය කියලා තමයි අපිට තේරෙන්නේ නේ. අපි දැනගන්න ස්වභාවය ඕක. හැබැයි නුවණින් දකිනකොට තේරෙනවා පංච උපාදානස්කන්ධයේ ලෝකයයි. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධයේ Nirodhe ලෝකේ Nirodhayයි. පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන පිළිවෙත ලෝක නිරෝධ කරන පිළිවෙතයි. එන් දැන් අපි කල්පනා කළ යුතුයි ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම දේශනා කළේ? පංච උපාදානස්කන්ධය ලෝකයයි. දැන් හිතන්නකෝ ඔබ ලෝකේ ලෝකයේ කියලා දැනගන්න හැමතැනම මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන අම්මා කියලා දැනගත්තත් තාත්තා කියලා දැනගත්තත් ගහගල කියලා දැනගත්තත් ඉරහඳ තාරකා කියලා දැනගත්තත් මගේ ගොඩ නැගිල්ල මගේ ව්‍යාපාරේ මගේ ගෙදර දොර කියලා මේ මොන ආකාරයෙන් දැනගතත් දැනගන්නේ මොකක් තුලින්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තුලින් තමයි ඔක්කොම දැනගන්නේ එහෙනම් ඕකෙන් තොරව ලෝකය කියලා කියන්නේ වෙන මොනවා හරි තියෙයිද පංච උපාදානස්කන්ධයෙන් බැහැරව ලෝකයේ ගැන කියන්න තැනක් පංච උපාදානස්කන්ධයෙන් බහැර මොනවා හරි තියනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. රූප වේදනා සංඥා සංකාර විඥානට අහු වෙන්නේ නැති. හිතලා බලන්න කිව්වට ඉතින් අපි රූපේ වේදනාව සංඥාව සංකාර විඥානය ගැන දැනගෙන ඉන්න එපා ඉස්සල්ලා. නේද? හාමුදුරුවෝ කියන අපිට හිතලා බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකට අහු වෙන්නේ නැති මොනවා හරි තියනවාද කියලා හිතලා බලන්න කියනවා. අපි ඉතින් ඉස්සලා දැනගෙන ඉන්නපෑ රූපේ කියන්නේ මොකද්ද වේදනාව කියන්නේ මොකද්ද සංඥාව කියන්නේ මොකද්ද සංකාරය කියන්නේ මොකද්ද විඥානය කියන්නේ මොකද්ද මොකද්ද ඇත්තටම මොකද්ද ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මොකද්ද ඔය එහෙම නැත්නම් නාම රූප විඥාන කියන මොකද්ද ඔය නේ මේක චුට්ටක් දැනගන්න ඕනේ නැද්ද මේ චුට්ටක් නෙමෙයි මේක හොඳටම දැනගන්න ඕන. මොකද අපිට බුද්ධ ශාසනය වෙන දැනගන්න දෙයක් නැහැ. ඇයි මම වෙන දැනගන්න දෙයක් නැහැ කියලා කියන්නේ? නාම රූප විඥාන දෙකට අයිති වෙන්නේ නැති වෙන කිසිවක් නැති නිසා. නාම රූප විඥාන දෙකට අයිති වෙන්නේ නැති වෙන කිසිවක් නැති නිසා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයට අයිති නොවන වෙන කිසිම දෙයක් නැහැ. පංච උපාදානස්කන්ධය තුලින් තමයි අනිත් සියල්ල පිළිබඳවම අපි දැනගන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන නාම රූප කියන්නේ මොනවාද විඥාන කියන්නේ මොනවාද කියලා දැනගන්න. නාම රූප කියන්නේ මොකටද? නාම රූප විඥාන කියලා කියන්නේ. දැන් අපි කතා කරන්නේ පංච උපාදානස්කන්ධය කියලා රූප, වේදනා, සංඥා, සංකාර විඥාන කියලා. ඔතන විඥාන කියපු කොටස විඥාන. සරලව සරලව බෙදලා ගත්තොත් විඥාන කියපු කොටසයි ති විඥාණයට රූප කියපු කොටස රූපයට අනිත් ටික නාම ටික මොනවාද එහෙනම් නාමයට අයිති වෙන්නේ වේදනා සංඥා සංකාර කියන ටිකයි තියෙන්නේ කොහෙටද නාම කොටසට වේදනා සංඥා සංකාර ටික නාම රූප කියපේක රූප විඥාන කියපු ටික විඥාණයට අයිති. එහෙනම් ওই ටිකට තමයි අපි කියන්නේ මොනා කියලාද? නාම රූප විඥාන. ඔය ඉගෙන ගන්නවා තාම දැනගන්නවා නුවණින් දැනගන්නවා නෙවෙයි ඔකට කියන්නේ දැනගන්නවා. නුවණින් දැනගන්නකොට නාම රූප විඥාන කියලා බෙදලා විතරක් දැනගත්තට හරියන්නේ නැහැ. ඒ පිළිබඳ ඥානයක් තියෙන්න රූපේ කියන්නේ මෙන්න මේ ආකාර දෙයක්. එහෙම තියලා තියෙනවා. වේදනාව කියන්නේ මෙන්න මේ ආකාර දෙයක් සංඥාව කියන්නේ මෙන්න මේ ආකාර දෙයක් සංස්කාර කියන්නේ මෙන්න මේ විදිහයි විඥාන කියන්නේ මෙන්න මේ විදිහයි කියලා නුවණකින් දැක ගන්නවා දැන් අපි මෙහෙම බලමු දැන් අපි කියවනේ හැමතැනම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලානේ අපි ගෝ හැමතැනම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔන්න අපි හිතමු රම්බුටන් රඹුටන් ගෙඩි පොකුරක් ඉස්සරහා තියෙනවා රඹුටන් ගෙඩි පොකුරක් මන් දකින්නවා කියලා හිතන්න. රඹුටන් ගෙඩි පොකුරක් මන් දකින්නවා කියලා හිතන්න. දැන් මේ රඹුටන් ගෙඩි පොකුරක් මන් දකින්නවයි කියන තැන මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? දැන් වචනෙන් අහගත්තනේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? පංච උපාදානස් කන්දයක් තව විදිහකට කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් අපි බලමු විඥාන කියන්නේ මොකටද කියලා විඥාන විඥාන කියලා කියනවා කුමකටද මේ විඥාන විඥාන කියලා කියන්නේ විඥාන කියලා කියන්නේ දැනෙන ස්වභාවයට එහෙම නැත්නම් සිතට සිතුවිලි පහල කරන ස්වභාවයට අපි කියනවා මොකද්ද හිතින් දැනගන්න ස්වභාවයට කියනවා අපි විඤ්ඤාණ. දැන් හොඳ රතු පාටට ඉදිච්ච පැණි රඹුටන් ඉස්සරහා මගේ තියෙනවා කියලා දැනුනේ කොහෙටද? ඔය හිතටනේ දැනුනේ නේ සරලව කිව්වොත් හිතට දැනුනේ. ඔන්න ඔය දැනගත් එකට අපි කියන මොනා කියලාද? දැනගත් එකට කියනවා විඥාන කියලා කියනවා. මොනා දැනගත්තත් කොතනින් දැනගත්තත් දැනගන්න ලැබෙන්නේ කොතනින්ද? විඥාණයෙන් දැනගන්න ලැබෙන්නේ. එතකොට අපි බලමු සංකාර කියන්නේ මොනවාද කියලා. මොකද මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව පිළිබඳ නොදන්නා අවිද්‍යාසහගත ලෝක සත්‍යයට ලෝකෙ හම් වෙන විදිය තමයි මේ කතා කරන්නේ. අවිද්‍යාසහගත අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික මුණ ගැහෙන විදිය. දැන් අපි හිතමු දැන් අපිට ඒ රඹුටන් වල්ල දකින්නකොට එහෙම නැත්නම් ඒ රඹුටන් ටික දකින්නකොට නියම රඹුටන් ටික මස් රඹුටන් ටික පැණි බේරෙනවා ඇති රහට ඇති කියලා සිහි වෙනවද නැත්නම් ඕම සිහි වෙනවා. කියන්න දෙයක් නැහැ දකින්නකොට සිහි වෙනවා. දැන් එතකොට මේ සිහි වෙන ධර්මතාවයට අපි කියන මොකක් කියලාද? සංකාර කියලා කියනවා. ඒකට මොකද්ද කියන්නේ? සංකාර කියලා කියන මේ රඹුටන් ටික පැණි බේරෙන්න ඇති නියමට ඇති ඔක්කොම ටික කන්න ඕනි කියලා හිතන එකට අපි කියන මොකක් කියලාද? සංකාර කියලා. එතකොට මේ සංකාර ගැන දැනගත්තෙත් කොහෙන්ද? විඥාණයෙන්ම නෙවෙයි හිතින්මද නැද්ද ඒ සංකාරය ගැන දැනුනෙත් කොහෙද? හිතටමයි දැනුනේ. එහෙනම් සංකාර ගැන දැනගත්තෙත් හිතින්මයි. සංඥාව කියන්නේ මොකටද? ඒක රවුම රවුමට තියෙනවා ඒක හොඳට රතු පාටට තියෙනවා පැණි බේරෙනවා මේ රහට ඇති කියලා දැනගත්තනේ නේ එතකොට රස සංඥාව වර්ණයේ පිළිබඳ සංඥා හැඩතල පිළිබඳ සංඥා ටිකකුත් ඔය එක දැනගන්නවද නැද්ද? අන්නේ දැනගන්න ටිකට අපි කියනවා මොකක් කියලාද? සංඥා කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? සංඥා කියලා කියනවා. එතකොට මේ සංඥාව පිළිබඳ දැනගත්තෙත් කොහෙන්ද? හිතින්ම නේද? එහෙනම් සංඥාව පිළිබඳ දැනගෙන තියෙන්නේ දැනගැනීමක් විදියට න්යාවේ නේ. ඒකත් විඥාණයෙන්මයි දැනගෙන තියෙන්නේ. එතකොට මොනවද වේදනා? මෙතන තියෙන්නේ සැප වේදනාවක්ද නැද්ද? සැප වේදනාවක් කියලා. සමහරට දුක් වේදනාවක් එන්න පුළුවන් කොහමද? කන්න නම් පුළුවන් ඒත් මට උස්නාධිකයිනේ නේ. මගේ තුවාල වැඩි වෙන්න එතකොට එන්නේ මොකද්ද? දුක් වේදනාවක්. ତොර මෙන්න මේ වේදනා වේදනා කියලා කියන්නේ දැනෙන ස්වභාවය. ඒක දැනගත්තේ කොහෙන්ද? සිතෙන්මයි විඥාණයෙන්මයි. එහෙනම් ඒ කෙනෙකුට උපේක්ෂා වේදනාවක් දැනෙන්නත් පුළුවන් ඈ. එතකොට මේ වේදනාව පිළිබඳ දැනගත්තේ සිතින්මයි. සිතින්මයි දැනගත්තේ. එතකොට ඕකේ අපිට දැනුණා නේද රම්බුටන් ගෙඩිය ඝනට තියෙනවනේ තදට තියෙනවා පිම්බිලා තියෙනවා ඇතුලේ වතුර ගතියක් තියෙනවා ඔකේ උෂ්ණ ගතියක් තියෙනවා ඔහොම දැනගත්තා නේද එතකොට ඔය දැනගත්තේ මොනවාද පඨවි ගති ආපෝ ගති තේජෝ ගති වායෝ ගති තද ගති බුරුල් ගති නේ ඊට පස්සේ වැగిරෙන ගති උණුසුම් සිසිල් ගති ওই ටික දැනගත්තද නැද්ද පිම්බිලා තිබුණු ගති ওই ටික දැනගත්තා ඔන්න ඔය කොටසට අපි කියනවා රූප කියලා. හැබැයි ඒක ගැන දැනගත්තෙත් කොහෙන්ද? ඒක ගැන දැනගත්තෙත් විඥාණයෙන්. ඒක ගැන දැනගත්තේ විඥාණය වෙන කොහෙන්වත් දැනගන්න පුළුවන්ද? වෙන කොහෙන්වත් දැනගන්න බෑ දැනගත්තේ සීතිම්ම. විඥාණයෙන්ම. එහෙනම් බැලුවට පස්සේ විඥාණය කියලා 아무තු එකක් තිබිලා නැහැ. රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැනගත් එකට අපි කිව්වා විඥාන කියලා. රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැනගත් එකට අපි කිව්වා මොකක් කියලාද? විඥාන කියලා. එහෙනම් අපිට දැනගන්න ලැබුණේ කොහෙන්ද? විඥාණයෙන් දැනගන්න ලැබුණේ. එහෙනම් දැන් අපිට සිහි වෙන්න ඕන රූපය වේදනාව සංඥාව සංකාරය ගැන දැනගත්ත ස්වභාවයට තමයි අපි කියන්නේ එමනම් විඥාන කියලා. තව විදියකට කිව්වොත් රූපය ගැන වේදනාව සංඥාව සංකාරය ගැන දැනගත්තේම විඥානේ වෙන කොහෙන් හරි දැනගත්තද? නෑ හිතින්ද නැද්ද දැනගත්තේ? සිතින්මයි දැනගත්තේ. එහෙනම් ඔන්න සරලව මම කිව්වා රඹුටන් ගෙඩියක් මම විසින් දකින්වයි කියපු තැන සිද්ධ වුණු සිද්ධිය මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික කොට නැගුණා. එහෙනම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික ගොඩ නැගිච්ච නිසාද නැද්ද මම රඹුටන් ගෙඩියක් දකින්නවා මම රඹුටන් පොකුරක් දකින්නවා කියලා දැනගන්න පුළුවන් උනේ. ඒ නැත්තම් එහෙම දැනගන්න පුළුවන්ද? එහෙම නැත්තම් දැනගන්න බෑ. එහෙම නැත්තම් කවදාකවත් එහෙම එකක් පිළිබඳ දැනගන්න බෑ. එහෙනම් තව එකක් අපි කියමුකෝ මොකක් හරි තව උපමාවක් ගමුකෝ තෝරගන්න පහසුවට මොකක් හරි ගමු. තව එකක් ගමු මොකක් හරි. දැන් අපි හිතමු එහෙමනම් තව මොකක් හරි මල් පොකුරක් දකින්න. එහෙම නැත්නම් දැන් මෙතන ඉස්සර රෝස මල් තියලා තියෙනවා. රෝස මල් ගොඩාක් විචිත්‍ර පාට වලින් තියෙන මම දකින්නවා කියලා අපිට පේනවද නැද්ද බලනකොට තියෙනවා. දැන් අපිට හිතෙන්නේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලාද හිතෙන්නේ? එහෙම නැත්නම් එළියේ තියෙනවා රෝස මල් ටිකක් මම දකින්නවා කියලාද? හැබැයි ඕම හිතෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ක්‍රියාත්මක විච්ච නිසා කියලා දැනගන්න ඕන. කොහොම හිතෙන්නේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ක්‍රියාත්මක විච්ච නිසා කියලා තේරෙන්න ඕන. එහෙම නැත්නම් ඔහොම එකක් හිතෙන්න විදිහක් නැහැ. දැන් ඔන්න හිතමු ලස්සන විචිත්‍ර වර්ණයෙන් යුත් රෝස මල් ටිකක් මම දකිනවා අනේ මේ රෝස පැල ටිකක් මටත් ගෙදර ගිහිල්ලා හදා ගන්න නැත්තන් නේද? දැන් ඔන්න ඔහම හිතුණා. දැන් ඕක දැනගත්තේ හිතින්ද නැද්ද? ඔය දැනගත් එකට අපි කියනවා මොකක් කියලාද? විඥාන කියලා කියනවා. එහෙනම් දැනගන්න වෙන මොකකින්වත් බෑ. ලෝකෙ මොනා දැනගත්තත් දැනගන්න වෙන්නේ මොකෙන්ද? දැනගන්න වෙන්නේ විඥානේ. දැනගන්න වෙන්නේ විඥාණයෙන්මයි. ඒක තෝරගන්න ඕන. එතන ඔතන ක්‍රියාත්මක කිසි සංකාරය මොකද්ද? අනේ ලස්සන මල් ටික හොඳ ලස්සනට තියෙනවා. මටත් ගෙනියන්න නැත්තම් අපේ ගෙදරත් මෙහෙම එකක් හදන්න නැත්තම් ඔය ඔය ආකාරයට ගොඩ නැගෙන ටිකට අපි කියන මොකක් කියලාද? සංකාර. එතකොට මේ සංකාර පිළිබඳ දැනගත්තේ කොහෙන්ද? විඥාණයනේ එමන් සංකාරයේ පිළිබඳ දැනගත්තෙත් වෙන කොහෙන්වත් නෙවෙයි හිතින්මයි විඥාණයෙන්මයි. සංඥාව මොකද්ද උතන ගොඩනගිච්ච? හැඩය පාටනේ හැඩේ පාට සුවඳනේ මේ සංඥා ටිකේනෝ. එතකොට හැඩතල පිළිබඳ විචිත්‍රත්වයේ පිළිබඳ නේද? ඔන්න ඔය ආපු සුවඳ පිළිබඳ ආපු සංඥා ටිකට අපි කියන මොනවාද? සංඥා. ඒක දැනගත්තේ කොහෙන්ද? එහෙනම් සංඥා පිළිබඳ දැනගත්තේ විඥාණයෙන්මයි. වෙන කොහෙන්වත් නෙවෙයි විඥාණයෙන්මයි දැනගත්තේ. සිතින්මයි දැනගත්තේ. එතකොට ඔතන ආපු වේදනාව මොකද්ද? සැප වේදනාවක් න්යාවෙනේ. මේක ප්‍රියමනාප සැප වේදනාවක් ආවේ. එතකොට මේ වේදනාව පිළිබඳ දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි හිතින්මයි දැනුනේ වෙන කොහෙන්වත් නෙවෙයි දැනුනේ. ඊට පස්සේ මේකේ තද ගතිය බුරුල් ගතියනේ. ඉතින් ඔහොම දැනගන්න එපා අපිට තද ගතියක් නැත්තම් අපිට මෙහෙම දැනගන්න බෑනේ. තද ගති පිළිබඳ සංඥාව එතකොටම එනවා අපිට. එතකොට ওই මල් පොකුර පිම්බිලා තියෙන ගතිය පිළිබඳ මෙතන නම් අපිට ප්‍රකට වෙන්නේ ගොඩක්ම තද ගතිය බුරුල් ගතිය තමයි සුමට ගති ওই ටික තමයි අපිට ප්‍රකටව දැනෙන්නේ. හැබැයි ඔතන ওই ගති හතරම ක්‍රියාත්මක වෙන බව අපිට හිතට අරමුණු වෙනවා. හිතට අරමුණු වෙන්නේ නැත්නම් වේදනාව ගැන සංඥාව ගැන අපිට ගන්න විදිහක් නැහැ. එහෙනම් මේ ගති පිළිබඳ අපේ අරමුණු උනේ කොහෙටද? හිතටමයි. තද ගතිය කියලා දැනුණාත්, බුරුල් ගතිය කියලා දැනුණාත්, සිනිඳු ගොරෝසු ගති කියලා දැනුණාත් නේ. සීතල උණුසුම් ගති කියලා දැනුණාත්, වැగిරෙන පිම්බෙන ගති කියලා දැනනත් ඔය ඔක්කොම දැනෙන්නේ එහෙනම් රූපේ ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන දැනගත්තේම කොහෙන්ද දැනගත්තේම සිතින්මයි විඥාණයෙන්මයි එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න වෙනවා අපිට ලෝකේ මොනවා දකින්නවා කිව්වත් මොනවා අහනවා කිව්වත් මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ ටික තමයි ක්‍රියාත්මක වෙන වෙන මොකුත් අපිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අපි නිකන් සද්දෙටත් එකක් ගමුකෝ. නැත්නම් තේරෙන්නේ නැහැනේ. නැත්නම් බල්ලෙක්ගේ හඬ ඇහුණා කියලා කියනවා. දැන් අපිට හැබැයි බල්ලා දැකලා නැහැ. ඇහුණා. කණෙන් දකින්න පුළුවන්ද? දකින්න බෑ ඇහුණානේ නේ? ඇහුණා. කණෙන් දකින්න පුළුවන් අය ඉන්නවද? බෑනේ. දකින්න බෑ. එතකොට දැන් අපි කල්පනා කරමු බල්ලෙක් ගැන ඇහෙනවා කියලා දැනගන්නවනේ. බල්ලෙක් ගැන ඇහෙනවා කං කරච්චලේ බෑ කියලා දැනගන්නවා. එතකොට මේ දැනුන එක හෙටද? කනටද හිතටද? දැනුන හිතට. එහෙනම් මේ හිතෙන් දැනගත්ත ස්වභාවයට අපි කියනවා මොකද්ද? මොකද්ද? විඥාන කියලා කියනවා. මේක කංකරච්චලේ බැරුවා කියලා ආපු එකට අපි කියනවා සංඛාර. එතකොට මේ සංඛාරය ගැන දැනගත්තේ කොහෙන්ද? විඥානේ සිතින්මයි දැනගන්නේ. එතකොට සංඥාවක් ආ මොකද්ද? සද්ද සද්දේ පිළිබඳ සංඥාවක් ආවද නැද්ද? එතකොට මාවද නැද්ද බල්ලා පිළිබඳත් මේක මෙහෙම වෙන්න ඇති අර එහෙම වෙන්න ඇති කියලා සංඥා ටිකක් එනවා. එතකොට මෙන්න මේ සංඥාව පිළිබඳ දැනගත්තෙත් කොහෙන්ද? ඉතින්මයි විඥාණයෙන් විඥාණයෙන්මයි දැනගත්තේ. එතකොට එතන ආවේ සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද ආමිහිරි එකක්ද? ආමිහිරිනේ දුක්ඛ ඒක ගැන දැනගත්තෙත් කොහෙන්ද? සිතින්මයි. එතකොට අපි කල්පනා කරලා ගත්තොත් එතන අපිට ගොඩක්ම ආවේ මොන ගතියක්ද? වායෝ ගතියක් තුලින් කනට ස්පර්ශයන් යුනේ නේ. එතකොට අපිට උනේ කම්පනයක් නෙනේ. එතකොට ඒක අපි කල්පනා කරලා බලන්න ඉතින් ප්‍රකට උනේ ඒක. හැබැයි ඒත් එක්ක අපිට රූපය පිළිබඳව නැද්ද? සද්ද රූපය මෙහෙම එකක් බල්ලාගේ එකක් අර එහෙම එකක් කියලා එනවා නේද? එතකොට ඒ පිළිබඳ දැනගත්තේ කොහෙන්ද? සිතින්මයි විඥාණයෙන්මයි එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපිට ලෝකෙ මොක ගැන දැනගත්තත් දැනගන්න වෙන්නේ කොහෙන්ද? විඥානය තුලින්මයි. දැන් අපිට හිතෙනවා කොහොමද මම කියලා එකෙක් ඉන්නවා උගේ ඇතුලේ විඥානයක් තියෙනවා උගේ විඥාණයෙන් තමයි මේක දැනගන්නේ නේ. මම කියලා එකෙක් ඉන්නවා උගේ ඇතුලේ විඥානයක් තියෙනවා ඌ තමයි මේක දැනගන්න. සම්පූර්ණ වැරදි. දැන් ඔන්න ඔතන ලියා ගන්න බලමු ඊට පස්සේනේ. දැන් මම කියලා එකෙක් ඉන්නවා කියලා පෙන්වන්නේ කොහොමද අපි? කොහොමද පෙන්වන්නේ? මේ ඉන්නේ කියලා පෙන්වනවනේ. මේ ඉන්නේ අර ඉන්නේ ඔහොම පෙන්වන්න බැරිද? උලා ඔහොම තමයි පෙන්වන්නේ. මේයා ඉන්නවා අරයා ඉන්නවා ඔහොම පෙන්වනවා. කොකෝ මට පේන්නේ නැහැ කියලා කිව්ව මේ පේන්නේ නැද්ද මට කෙස් ටික මේ තියෙන්නේ සුදු ගැහිලානේ. කෙස් ටික තියෙනවනේ. ලොම් ටික තියෙනවා. නියපොතු ටික තියෙනවා. දත් ටික තියෙනවා, හැම තියෙනවා. ওই ටිකෙන් තමයි පේන්නේ කියලා පෙන්නනවා නේ. කේසා ලෝමා නකා දන්තා තච්චෝ. ඔය ටිකෙන් තමයි ඔන්න ඔය පේන්නේ කියලා පෙන්වන්න බැරිද? මේ ඉන්නේ මම කියලා පෙන්නනවා. හැබැයි දැන් අපි බලමු කෙස් කියන එක දැනගත්තේ කොහෙන්ද? මේ කෙස් කියලා පෙන්නකොට ඒක දැනගත්තේ කොහෙන්ද? හිතින්නේ. ඒතර මගේ කෙස් ටික නම් දැන් සුදු වෙලා මගේ කෙස් ටික නම් හොඳට තියෙනවා. මෙහෙම සංකාර නිමිති ටිකක් ආවනේ. ඒතර ඒ සංකාර නිමිති ගැන දැනගත්තේ කොහෙන්ද? හිතින්මයි. ඊට පස්සේ කළුයි සුදුයි දිගටි හීනි ගොරෝසුයි රැලි ගැහිලා ওই විදිහට දැනගත්තේ ওই ටිකට කියනවා සංඥා කියලා. ඒ ගැන දැනගත්තේ කොහෙන්ද? සිතින්මයි. එතකොට සුදු කෙනාට කළු කරන්න ඕනි කියලා දුක් වේදනාවක් නේ. දිගට තියෙන කෙනාට පරිමාන්නින් ආඩම්බරෙන් සැප වේදනාවක්. එතකොට මේ වේදනාව ගැන දැනගත්තේ කොහෙන්ද? සිතින්මයි. ඊට පස්සේ ඒකේ තද ගතිය, ගොරෝසු ගතිය ගැන දැනගත්තේ රූප කියන කොටස ගැන දැනගත්තේ එහෙනම් මගේ කෙස් මගේ කෙස් කියලා පෙන්වන්න හැදුවත් එතන ක්‍රියාත්මක වුනේත් මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥානට එහෙනම් මේ මගේ කෙසේ කියලා පෙන්වන්න හදන තැන වුණත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන ටික විනා මම කියලා වෙනම පෙන්වන්න වෙන්නේ නැහැ මම කියලා වෙනම පෙන්වන්න වෙන්නේ නැහැ එතකොට අපි කල්පනා කරලා බැලුවොත් නෑ නෑ එහෙම කියන්න බෑ මේ තියෙන්නේ මගේ ඇහැ. මගේ ඇහැ නේද? නෑ නෑ එහෙම කියන්න බෑ මේ තියෙන්නේ මගේ ඇහැ කියලා කියයි. හැබැයි මේ මගේ ඇහැ කියලා දැනගත්තේ කොහෙන්ද? සිතින්ම නෙමෙයිද? සිතින්මයි දැනගත්තේ. දැනගත් එකට කියන විඥාන. මේ මගේ ඇහැ කියප එකටම කියනවා සංකාර. සංකාරෙමයි බැලින විඥානේ වෙලා තියෙන්නේ. සංකාරය පිළිබඳව දැනගත්තා. එතකොට මගේ ඇහැ කියලා ගත් එකට අපි කිව්වා සංකාර. ඒක අරමුණුනේ කොහෙටද? හිතටමයි විඥාණයටමයි. එතකොට දැන් අපි මගේ ඇස් දෙක රෞම්‍ය, දිගටිය මේ විදිහට එනව නේද? මේ ඇහි බබාය මෙහෙම සංඥා ටිකක් එනවද නැද්ද? කළු පාටේ, දුඹුරු පාටේනේ. ඒතර මේ එන ටිකට අපි කියන සංඥා ඒක පිළිබඳ අරමුණුනේ කොහෙටද? හිතටමයි. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන අපේ හිතටමද නැද්ද කොයි විදියට ගත්තත් මගේ කෙස් ලොම් නියදත් සම්මස්නහර මගේ මගේ මගේ කියලා බලන්න ගියත් ওই ටික දැනගන්නේ කොහෙන්මද? තිම්මයි. එහෙනම් මගේ ඇහෙන් එළියේ තියෙන රූපේ දකින්නවා කියන එක පහළ වෙන්නේ කොහෙටද? හිතටමද නැද්ද? දැන් මේ එළියයි මේ ඇතුළයි කියන දෙක පහළ වෙන්නේ කොහෙටද? දැන් කල්පනා කරන්න මේක එළිය මේක ඇතුළ කියලා දැනගන්නේ කොහෙද? හිතින්මද නැද්ද? ඒක එළිය මේක ඇතුළ කියලා දැනගන්නේ හිතින්මයි. දැන් ඕක පැහැදිලි කරලා දෙන්න මේ එළියයි ඇතුළයි දෙකම විඥානයේ ඇතුළේ කියලා තෝරලා දෙන්න ඉස්සෙල්ලානේ මම කියන එකත් විඥානයේ තුලින්මයි පැන උනේ එළිය කියන එකත් විඥාණය තුලින්මයි පැනවුනේ කියන එක අපි දැනගන්න ඕන. එහෙම නැත්නම් එළිය ලෝකයයි මේ ඇතුලේ මමයි කියන දෙපැත්තම ගොඩ නැගෙන්නේ විඥාණයෙන් කියන එක තෝරගන්න වෙනවා. එහෙම නැත්නම් දෙපැත්තක් හදලාද නැද්ද අපි ලෝකේ දකින්නේ කොහොමද දකින්නේ? එළියයි ඇතුලයි කියලා දෙපැත්තක් ගොඩ නගලාද නැද්ද තියෙන්නේ? එළිය ටික තමයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටික ඇතුලේ ටික තමයි ඇහැ කන නාසය දිව ශරීරය හැබැයි අපිට තේරෙන්නේ ඔය දෙකම කොටු වෙලා තියෙන විඥාණය ඇතුලේ කියලා. ඔය දෙකම කොටු වෙලා තියෙන විඥාණය ඇතුලේ කියන එක තෝරගන්න ඕන. ඒක තමයි දැක ගන්න ඕන. දැන් ඔන්න හිතමු මෙහෙම. අර ඉස්සලා මුලින් ගත්ත රඹුටන් රඹුටන් උපමාවට යන්නේ පොඩ්ඩක්. ඔන්න මම විසින් පැණි බේරෙන පැණි රඹුටන් ටිකක් දකින්නවා කියලා අරමුණුනේ කොහෙටද? උතට. එතකොට එළිය පැණි රඹුටන් තියෙන්නේ කියලා අරමුණනේ කොහෙටද? මම දකින්නේ කියලා අරමුණේ කොහෙටද? දැන් ඕක දැනගන්න පහසුට තමයි මම මෙහෙම බෝලයක් ගන්න නිතරම. දැන් හිතන්න මෙහෙම බෝලයක් තියෙනවා. මේ බෝලෙටම අපි කියනවා මොකද්ද? විඥාන කියලා කියනවා. අපි හිතමුකෝ තව විදිහකට කිව්ව ලබු ගෙඩියක් කියලා. ලබු ගෙඩියක් තියෙනවා. ලබු ගෙඩියේ හැඩය තමයි විඥානේ. මම නිකන් කියන්නේ ඈ එතකොට හිතට වදිනවනේ නේ. එතකොට දැන් ඔන්නේ තියෙන රවුමට අපි කියනවා මොකද්ද? විඥානය කියලා. එතකොට මේ විඥාණයෙන් තමයි එහෙමනම් දැනගත්තේ මොකක් ගැනද? රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර ගැන. විඥාණය තුලද නැද්ද එහෙමනම් නාම රූප දෙක තියෙන්නේ? නාම රූප දෙක තියෙන්නේ කොහෙද? මොකද්ද නාම රූප කිව්වේ? රූපය කොටස රූප වේදනා සංඥා සංකාර කියපු එක නාම. එහෙනම් ඒක දැනගත්තේ මොකක් ඇතුලෙන්ද මොකක් තුලින්ද හිත තුලින්මද නැද්ද? හිත තුලින් එන විඥාණය තුලින්ද නැද්ද දැනගත්තේ? ඔන විඥාන පච්චානාම රූපං විඥානේ ප්‍රත්‍ය කරගෙනයි නාම රූපය ගැන දැනගත්තේ. ඉතින් මේක ගැඹුරුයි ඈ ගැඹුරුයි තමයි ඉතින් ධර්මයේ නේද? සරල නෑනේ. එතකොට දැන් අපි කල්පනා කරමු විඥාණය තුලින් තමයි අපි දැනගත්තේ මොකක් ගැනද? නාම රූපය ගැන. එහෙනම් නාමයයි රූපයයි ගැන දැනගත්තේ මොකක් තුලින්ද? විඥාණය තුලින්. එතකොට මේනවද නැද්ද කොහොම එකක්ද? මම විසින් තමයි එළියේ තිබුණු රඹුටන් වල්ල දැක්ක දැක්කේ කියලා අරමුණු උනේත් මේක තුලින්ද නැද්ද? මේක තුලින්. එහෙනම් දැන් කල්පනා කරන්න එළියයි ඇතුළයි කියන දෙපැත්තම බිහි කලේ මොකක් ඇතුලෙන්ද? එහෙනම් අපි මේ එළියයි ඇතුළයි කියලා දෙකක් කතා කරාට මේ දෙක කතා කරන්නේම කොහෙන්ද? ගස්ගල් ඉරහඳ තාරකා වලින් පිරිච්ච ලෝකෙක ජීවත් වෙන මම කියන කෙනා නිර්මාණය කළේ බිහි කළේ මොකක් තුලින්ද? විඥානයද? විඥානය එළියද ඇතුළෙද? සරලව කිව්වොත්. දැන් කල්පනා කරන්නකෝ දැන් අපි සම්මතය කියනවානේ මේ ලෝකේ ඔක්කොම ඉරහඳ තාරකා ගස් ගල් ටික එළියේ මම ඇතුළේ කියලා කිව්වානේ. එහෙමනේ කිව්වේනේ. හැබැයි බැලීනම් ඔය දෙකම තිබිලා තියෙන්නේ තව එකක් ඇතුළේද නැද්ද? දැන් මෙහෙම රවුම් කරනකොට හිතන්න එපා මේ රවුමක් ඇතුලේ කියලා. මම මේක පැහැදිලි කරලා දෙන්න උපමාවට ගන්න ඈ. එතකොට ඔය දෙකම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ සුන්දර ලෝකේ ප්‍රියජනක ලෝකේ නේද? විචිත්‍ර ලෝකේ සියල්ලම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බැලිනම් මොකක් ඇතුලේද? විඥාණය ඇතුලේ. දැන් බුදුරජාණන් වහන්සේ නම් පෙන්වන්නේ විඥාණය පුදුමාකාර විඥාකාරයක් මායාකාරයකට උපමා කරන්න. මායාවක් කියන්නේ ඇත්තක්ද? මායාවක් කියන්නේ එහෙම් පිටින්ම මුලාවක් නැති දෙයක් ඇති විදියට පෙන්නනවා. නැති දෙයක් ඇති විදියට පෙන්නන එකට අපි මොකක් කියලා කියන්නේ? මායාවක්. එහෙම නැත්නම් ජා. හැබැයි දැන් අපි හිතාගෙන ඉන්නේ ඇත්තක්ම තමයි මේ ජීවිතේ විඥානේ මායාකාරය අපිට පෙන්වලා තියෙන්නේ සුන්දර ලෝකයක් කියලා එකක් ඇත්තටම තියෙනවා කියන විදිහටම අපිට පෙන්වලාද නැද්ද මම කියලා එකෙකුත් ඉන්නවා වෙනම ලෝකෙකුත් තියෙනවා කියලා එළියයි ඇතුළයි කියලා දෙපැත්තක් පෙන්වලා ඉරහඳ තාරකා ගස්ගල් කියලා පෙන්වලානේ අතීතෙකුත් තිබුණා මම මෙහෙම ජීවත් වෙවි ආවා නේද මම මේ මේ විදිහ කෙනෙක් කියලා අතිමාන්නේ නේද මම මේ මේ විදිහට කරන කෙනෙක් මම මේ මේ රැකියාව කරන කෙනෙක් කියලා ලෝකයක් අපිට හදලා පෙන්වුවේ මොකක් ඇතුළෙන්ද හැබැයි අපිට ඒක විද්‍යාවක් විදිහටද තේරෙන්නේ අනේ ඇත්තක් කියලාද තේරෙන්නේ අපි හිතන් ඉන්නෙම හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ඕකට අහුවෙන්න එපා ඕක ඕක බොරුවක් ඕක විද්‍යාවක් නැති දෙයක් ඇති විදිහටයි මේ විඥාණය තුලින් පෙන්වන්නේ කියන එක අපි තෝරගන්න වෙනවා. දැන් අපි හිතමු විඥාණය කියන හිත කවුරුවත් දැකලා නැති හින්දා මම ලබු ගෙඩියකට උපමා කළේ ඈ කවුරුවත් දැකලා නැති හින්දා මම උපමා කළේ දැන් හිතන්නකෝ ලබු ගෙඩියකට උපමා කරාම ලබ්බේ තොইলේ කියලා කතාවක් අහලා නැද්ද කලින් අහලා තියෙනවනේ ලබු ගෙඩිය ඇතුලේ තොইলයක් නටපු කතාවක් අපිට නොතේරුණාට අපිත් මේ ලබු gediya ඇතුලේ තොইলයක් තමයි නටන්නේ නේ අපිට තේරෙන්නේ මේ ලබ්ය තොইলයක් තමයි අපි මේ නටන්නේ කියලා දැන් අපේ ජීවිතය අරගෙන බැලුවොතින් අපි මොකද්ද කරන්නේ මෙහෙම සුන්දර ලෝකයක් තියෙනවා ඒ ලෝකේ මම ජීවත් වෙනවායි මම වගේ එකේ නෑ මම මෙහෙම ඉන්න ඕන අරහෙම ඉන්න ඕනි කියලා මොකද්ද කරන්නේ බෙර ගගහා පුදුම තොইলයක් නටන්නේනේ වටේටම ඔක්කොමලා මේකට මැදි වෙලා මොකද්ද කරන්න මුළු ලෝකෙම තොইলයක් නටන. හැබැයි කාටවත් තේරුන්නේ විඥානයේ කියන ලබ්බ ඇතුලේ තමයි මෙන්න මේ තොইলේ නටන්නේ කියලා. දැන් අපි කල්පනා කරගන්න ඕන අපිට මොකද්ද වෙන්නේ? විවාහ වෙනවා, දරුමල්ලෝ හදනවා නේද? රැකියාව කරනවා, දුක් විඳිනවා, තරහ වෙනවා, මේ මේ විදිහට ගොඩ නගන්න ඕන, අර විදිහට ගොඩ ගහ ගන්න ඕන, මෙහෙම පේන්න හදන්න ඕන, අරහෙම පේන්න හදන්න ඕන කියලා ඔය ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ක්‍රියාත්මක වෙනකන් විතරයි. දැන් මේ වෙලාවේ ඔබ දැන් හිතමු මම මෙහෙම කෙනෙක් කියලා දරාගෙන මම මේ විදිහේ මේ විදිහේ ගෙවල් දොරවල් හදාගෙන කියලා මහා මාන්නෙන් ඉන්න මොහොතක සියලු මතක ටික ඩිලීට් වෙලා යනවා. ඒක ඉවරයිද නැද්ද? ආ මෙච්චරකම් ගොඩ නගාගත්ත ඔක්කොම ගොඩ නගාගෙන මාන්නෙන් ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඔළුවට කොල්ලෙන් ගහනවා. නිකම් මං කියන්නේ. දැන් ඔක්කොම ටික නැති වෙලා යනවා දැන් තියෙයිද මම මෙහෙම එකෙක් මම මෙහෙම ගොඩ නගා ගත්තා කිව්ව ඔක්කොම ඉවරද නැද්ද ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි එහෙනම් දැන් කල්පනා කරලා බලන්න අර හිතට අරමුණු වෙන ටික තමයි අර විඥානයේ කියන ලෝකයේ ඇතුලේ තමයි එහෙනම් මේ නාඩගම් ඔක්කොම නටලා තියෙන්නේ. එහෙනම් මේ මම ඉන්නේ මම නාකි වෙන්නේ මම වයසට යන්නේ මම පුංචි කාලේ ඉඳලා ඉපදුනේ කියන ඔක්කොම දැනගන්නේ මොකෙන්ද? විඥානයේ තුලින් ගොඩනගලා දෙන නාම රූප දෙකකින් දැනගන්නවා. එතකොට අපි කල්පනා කරමු මේ විඥානේ තියෙන එකක්ද? කොහෙද තියෙන්නේ? දැන් කියයි ලබු ගෙඩිය ඇතුලේ තියෙන්නේ කියලා. නේද? ඉතින් මම මේක මේ ලබු ගෙඩියකට උපමා කළා. හැබැයි තියෙන තැන හොයන්න බෑ. දැන් මේ මෙහෙත් දැන් හිතට පහළ වෙනවා මොකද්ද? රඹුටන් ගෙඩියක් දකින්නවා කියලා. ඉතින් ඒ පහළ වෙච්ච නිසා දැනගත්තා. ඒ පහළ වෙච්ච නිසා ඒ හිත තුලින් දැනගත්තා මෙහෙම එළියේ එකක් තියෙනවා ඒක දකින්න ඇතුලේ මං ඉන්නවා කියලා දැනගත්තා. එහෙම නැත්නම් ඇහෙන් රූපේ දකින්නවායි කියලා දැනගත්තා. දැනගත්තේ කොහෙන්ද? එහෙනම් ඇහැ ගැන දැනගත්තේ රූපේ ගැන දැනගත්තේ විඥානය තුලේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන ඔන්න ඔතන අපිට ලියා ගන්න මහ විශාල ගැටයක් තියෙනවා. ඔතන ලියා ගන්න මහා විශාල ගැටයක් තියෙනවා. ඔතන තමයි අපිට මේ විඥාන නාම රූප පිළිබඳ ගැටේ තියෙන්නේ. ඔතනම තමයි නාම රූප පරිච්ඡේද ඥානය පහල කරගන්නවයි කියන තැන විසඳ ගන්න තියෙන්නේ. ඔතනමයි තියෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ තියෙන දෙයක් අරමුණු වෙලා හිතට මේ ඇවිල්ලා චක්කු විඥාණයෙන් ඇවිල්ලා මනෝ විඥාණය ඔය කතාන්දර ඔක්කොම දැනගත්තේ කොහෙන්ද? ඔක්කොම දැනගත්තේ ඔය ඔක්කොම දැනගත්ත විඥානේ. නේ ඇහැ ගැන දැනගත්තේත් රූපේ ගැන දැනගත්තේත් ඇහැට රූපයක් ස්පර්ශ වෙලයි පෙනුනේ කියලා දැනගත්තේත් එහෙනම් දැන් කල්පනා කරලා බලන්න විඥානේ ඇති කල්හිමයි නාම රූපේ ගැන කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් පෙනීම ඇති කල්හිමයි පේන දේ සහ පේන කෙනා ගැන කතා කරන්න ඕනේ. දැන් අපි වචනෙට පේනවා පේනවා කියලා කියනවනේ. එහෙනම් පේනවයි පේනවයි කිව්වත් ඒක දැනගත්තේ කොහෙන්ද? විඥානේ පේනවයි කියලා නම දාලා තියෙනවා අපි. ඇහෙනවයි කියලා ධර්මය අධ්‍යයනය කරන්න විභජ්‍යවාද කරලා අපි පනවගෙන තියෙනවා. හැබැයි පේනවයි ඇහෙනවයි දැනෙනවයි දැනගන්නවයි කියලත් අරමුණු වෙන්නේ කොහෙටද? විඥාණයටමයි නේ? විඥාණයටමයි අරමුණු වෙන්නේ වෙන කොහෙටවත් නෙමෙයි. නෑ ඇහෙන් රූපේ පේනවා කියලා අරමුණු වෙන්නේ. කනෙන් සද්දය අහනවා කියලා විඥාණයටම. එහෙනම් ඔන්න ඇහෙන නිසාද නැද්ද බල්ලගේ හඬ මම ඇහුවා කියන කනයි සද්දේ කියන දෙපැත්ත ගැන කතා කරේ. එහෙනම් ඔන්න කල්පනා කරන්නේ නැවතත් නැවතත් මම කියනවා මෙන්න මේ වගේ විඥානයේ කියන ලබු gediy ඇතුලේ තමයි එහෙමනම් ඇහැ රූපේ බිහි කළේ කන ශබ්දේ බිහි කළේ නාසයේ ගන්ධේ බිහි කළේ දිව රසය බිහි කළේ කය පොට්ටබ්බේ බිහි කළේ මන ධම්ම කියන ටික බිහි කළේ මොකක් ඇතුලේද විඥාන කියන දැන ගැනීම ඇතුලේ හැබැයි අපිට තේරෙන් තේරුම් ගන්න ඕන මෙන්න මේ විඥානය කියන්නේ දක්ෂ දක්ෂ මායාකාරයෙක් පුදුමාකාර මායාකාරයෙක්. එතකොට මෙන්න මේ මායාකාරය අපිට බිහි කරලා දෙනවා ඇහැ රූපේ කියන දෙපැත්ත. කන ශබ්දේ කියන දෙපැත්ත. නාසය ගන්ධය කියන දෙපැත්ත. දිව රසය කියන දෙපැත්ත, කය පොට්ටබ්බේ කියන දෙපැත්ත, මන ධම්ම කියන දෙපැත්ත. දෙපැත්ත ගහලා ගැටයක් ගහලා දෙනකොටම අපිට එන්නෙම මමත්වයක්ද නැද්ද? පුදුම මමත්වයක් එන්නේ පුදුම ආත්ම සංඥාවක් එන්නේ මම විහිං තමයි එළියේක දැක්කේ මම විහිං එළියේක දැක්කද විඥාණය තුලින් නාම රූප පිළිබඳ දැනගත්තද විඥාණය තුලින් නාම රූප පිළිබඳ දැන් මේ වෙලාවේ මම රඹුටම් gediye පැණි බේරණ එක දකින්නවා කියලා දැනගත්තේ කොහෙන්ද එතකොට ওই හිතක් නේ නේ හිතක් නේ ඇත්තටම සිතවිල්ලක් නේ හිතකින්නේ දැනගත්තේ. ඔය හිත කොහෙ තිබිලාද ආවේ? ඔය හිත කොහෙ තිබිලාද ආවේ? විඥානේ තමයි මම කියන්නේ විඥානේ කොහෙ තිබිලා ආවේ? දැන් අපිට කියන්න පුළුවන් කොහෙවත් තිබිලා ආවා කියලා. කොහෙවත් තිබිලා ආවයි කියලා කියන්න වෙන්නේ දෙයයන් වහන්සේම ඇහුවවත්ද? දෙයයන් වහන්සේද මේ ඇහුවේ? එතකොට ඉබේ හැදුනවද? ඉබේ හැදුනක් දන්නේ නේද? තම මම හැදුවද? ඉතින් විඥානේ හැදිච්ච නිසානේ මම ඉන්නවා කියලා දැනගත් විඥානය තුල ඉන්නේ නේද? එහෙනම් මේක නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අග හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මොකද්ද මේ කිව්වේ? මම විසින් හැදුවේ නැහැ. දෙවියන් වහන්සේවත් වෙන කවුරුවත් යක්ෂයාවත් හැදුවේ නැහැ. ඉබේ හටගත්තේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන මොකද්ද මේ හේතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය කියලා කියන. දැන් ඔන්න අපි මෙහෙම කතා කරමු. දැන් විඥාණය කියන එක අපි කල්පනා කරමු විඥානය කියන එක තුලින් දැනගත්තේ මොකක් ගැනද? නාම රූපය ගැන. විඥානය කියන එකට හේතුව දුන්නේ මොකද්ද? නාම රූපය. විඥානය කියන හේතුව නැත්තම් නාම රූපය කියන එක ගැන දැනගත හැකිද? දැනගන්න බෑ. එතකොට විඥාණයෙන් ඇත්තටම දැනගත්තේ මොකද්ද? නාම රූපය ගැන. දැන් ඔන්න මම අහනවා විඥාණයකින් තොරව නාම රූපයක් ගැන කතා කළ හැකිද? පුළුවන්ද? ලබු ගෙඩියකින් තොරව ලබු ගෙඩියේ තොইলය ගැන කතා කළ හැකිද? ඉතින් ලබ්බක් නැතුව ලබ්බේ තොইলය ගැන කොහොම කතා කරන්නද නේද? එහෙනම් දැන් කල්පනා කරලා බලන්න විඥාණය තුලින් කතා කරේ මොකක් ගැනද? නාම රූපය ගැන. එහෙනම් විඥාණයකින් තොරව නාම රූපය ගැන කතා කළ හැකිද? බෑ නේද? කතා කරන්න බෑ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන විඥාණය කියලා කිව්වේම නාම රූපයේ පිළිබඳව දැනගත්ත ස්වභාවයටද නැද්ද? දැනගත්ත ස්වභාවය. එහෙනම් ඇස ඇති කල්ලිම රූපය ඇති කල්ලිම විඥානය ගැන කතා කළ හැකි. එතකොට විඥානය ඇති කල්ලිම ඇස ගැන රූපය ගැන කතා කළ හැකි. මොකද්ද මේ අපබ්‍රංශේ? ඔතන තමයි අපිට විශේෂයෙන්ම මහා නිධාන සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල ගැඹුරටම පෙන්වන න්‍යායක් තමයි විඥාණයට හේතුව කුමද්ද ප්‍රත්‍ය කුමද්ද නාම රූපේ නාම රූපයට හේතුව කුමද්ද ප්‍රත්‍ය කුමද්ද විඥාණය ආ එහෙම වෙන්නේ කොහොමද කෝ අවිද්‍යා සංකාර දෙක නේද කෝ අවිද්‍යා සංකාර දෙක ඔය විඥාන නාම රූප ගැට ගැහෙන්නේ කොතනද එතන අවිද්‍යා සංකාර දෙකෙන් තමයි ගැට ගහන්නේ නේද? අවිද්‍යා සංකාර දෙකෙන් තමයි විඥාන නාම රූප ගැට ගහන්නේ. එතකොට මෙන්න මේ ගැටේ ලිහෙන නුවණින් මොකක් වෙනවද? ගැටේ ලිහෙන නුවණ පහළ වෙනකොට අවිද්‍යා සංකාර දෙක දුරු වෙනවා ගැට ගන්න තැනක් නැති වෙනවා. අවිද්‍යා සංකාර දුරු වෙනකොට නාම රූප විඥානත් නිරුද්ධ වෙනවා. එතකොට මේ විඥාන නාම රූප වලින් තොරව සලායතන පස්ස වේදනාවක් ගැන කතා කළ නොහැකි. එහෙනම් දැන් කල්පනා කරමු මොන මොනවද කිව්වා නේද? මොනවද දන්නේත් නැහැ. දැන් අපි මෙහෙම ආයි සරලව ගමු. ඔන්න විඥානය තුලින් එහෙමනම් මොකද්ද දැනගත්තේ? නාම රූපේ. නාම රූපේ කියේ මොකද්ද? අර ලස්සන එහෙම නැත්තම් ලස්සනට පැහිච්ච හොඳ සරුවට හැදිච්ච රඹුටන් තියෙනවා කියලා දැනගත්තේ විඥාණයෙන් ඒ දැනගත්තේම මොකක් ගැනද රූප වේදනා සංඥා සංකාරය ගැන එහෙම නැත්නම් නාම රූපය ගැන එහෙනම් විඥාණයෙන් තොරව නාම රූපයක් ගැන කතා කළ නොහැකි නේද එහෙනම් විඥානයක් නැතුව කතා කළ හැකිද නාම රූපයක් ගැන බෑ එහෙනම් නාම රූපයකින් තොරව විඥානයක් ගැන කතා කළ හැකිද නේද විඥාණයෙන් දැනගත්තේම නාම රූපය දැන් හරි ප්‍රශ්නයක්. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති. ඉමස්මින් අසති ඉදන් නොහෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ මොකක් ගැනද පෙන්වන්නේ? පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙය ඇති කල්හිම මේ වේ. ඉමස්මින් සතේ ඉදන් හෝති මේ ඉපදීමෙන්ම මේ උපදී ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති ඊළඟට පෙන්නවා මොකද්ද ඉමස්මින් අසති ඉදන්න හෝති මේ නැති කල්හි මේ ගැන කතා කරන්න බෑ කියනවා ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මේක නැත්තම් මේක නැහැ. දැන් එතකොට දැන් කල්පනා කරලා බලන්න විඥානේ ඇති කල්හිමයි නාම රූපය ගැන කතා කරන්න පුළුවන්කම ලැබුණේ. නාම රූපය ගැන කතා කරන්න පුළුවන්කම ලැබුණේ. එතකොට නාම රූපය නිසාමයි විඥාණය ගැන කතා කරන්න ලැබුණේ. නේද? විඥානේ නැත්තම් නාම රූපයක් නැහැ. නාම රූපේ නැත්තම් විඥානෙකුත් ඔන්න දැන් අපි කල්පනා කරන්න වෙනවා එහෙමනම් මෙන්න මෙතනින් අපි දැකගත්තොත් අනිච්ච සංඥාව කියන එක පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව මෙතනින් තෝරගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥාව, අනිසි සංඥාව කියන එක මෙතනින් අපිට තෝරගන්න පුළුවන්කම ලැබෙනවා කොහොමද තෝරගන්නේ? දැන් කල්පනා කරන්න මෙතන මේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය හට ගැනීමෙන් මෙය හට ගැනී මේ නොහට ගැනීමෙන් මෙය නොහට ගනි. ඔන්න ඔය ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද න්‍යාය ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. ඕක අපි තව ටිකක් මෙහෙම කල්පනා කරමු. දැන් අපි හිතමු අපි නුවණින් චුට්ටක් කල්පනා කරලා බලමු. සිතෙන් දැනගත්තේ නැත්තම් සිතට අරමුණු උනේ නැත්තම් මේ රඹුටන් ගෙඩියක් රඹුටන් වල්ලක් තියනවා ඉදිලා පැහිලා කියලා. අපිට දෙපැත්තක් හැදෙනවද? රඹුටන් ගෙඩිය දකින්න කෙනා සහ රඹුටන් කියලා. හැදෙන්නේ නැහනේ. ඒ හිත නැත්තම් අපිට එහෙම දෙපැත්ත හදනවද? එහෙනම් හිතින්මද නැද්ද ඒක හැදුවේ? එහෙනම් විඥාණයෙන්මයි ඒක මව්වේ නේද? විඥානේ මායාකාරයක් කියලානේ කිව්වේ. එතකොට විඥාණයෙන් තමයි ඒක මවලා දුන්නේ. ඒ මැවීමමයි විඥාණයෙන් තෝරගත්තේ. තව විදිහකට කිව්වොත් විඥාණය තුලින්මයි මැවීම, මැවීමමයි විඥාණය තෝරා ගැනීම. 아무ත එකක් නෙමෙයි. 아무ත එකක් නෙමෙයි. එතකොට දැන් අපි හොඳට හිතලා බලන්න ඕන එහෙමනම් අපිට කියන්න පුළුවන්ද නිශ්චිත විච්ච විඥානයක් තියෙනවා නිශ්චිත විච්ච නාම රූපයක් තියෙනවායි කියලා. බෑ නේද? ඇයි මේ නැත්තම් මේ නෑ. එහෙනම් විඥාණයෙන් තොරව නාම රූපයක් කතා කළ නොහැකි නාම රූපයෙන් තොරව විඥානයක් කතා කළ නොහැකි. එහෙනම් මේ නාම රූප විඥාන කොහෙවත් තිබිලාවද කවුරුවත් හැදුවද ඉබේ හටගත්තද විඥාණයෙන් නාම රූප නාම රූපයෙන් විඥානද අන්න හේතු ප්‍රත්‍ය කියන එක නම් විඥාණයේ ප්‍රත්‍ය කරගෙන නාම රූපේ හේතුවක් ගහලා නාම රූපේ හේතු කරගෙන විඥාණයේ හේතුවක් ගහලා ඒ නිසාම බැම්මක් හැදෙනවා ඒ නිසාම බැම්මක් හැදිලා ඒ නිසාම බැම්මක් හැදිලා මෙන්න මේ බැම්ම අපි අරගෙන මොකක් වශයෙන්ද මම වශයෙන් අරගෙන මගේ වශයෙන් අරගෙන එහෙම නැතුව මෙතන වෙන මොකුත් අරගෙන නැහැ මෙන්න මේ ගැටේ නිසාම පුජ්‍යලභාවයක් පුජ්‍යලභාවයක් ඇති වෙලා එහෙම නැතුව මෙතන කොහේවත් ඉඳලාපු රූපයක් තිබිලාපු රූපයක් නෙවෙයි කොහේවත් තිබිලාපු ඇහැකුත් නෙවෙයි කොහෙටවත් යන්නේ ඇහැකුත් නෙවෙයි. එහෙනම් දැන් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරේ, විඥානේ කියන පංච උපාදානස්කන්ධය ඇතද නැතද? ඇතද නැතද? ඇත කියන්න බෑ. ඇයි ඇත කියන්න බෑ. මවල දෙන එකක් නිසා. නැත කියන්න බෑ. මවලා පෙන්නන නිසා. නෑ ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි නම් අපිට මොකද්ද කියන්න වෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් සකස් කළද. එහෙනම් ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි මේක මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා දෙන දෙයක්. ගොඩනගලා දෙන දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගලා දෙන දෙයක්. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති එතකොට මේ යම් ධර්මතාවයක් සමුදය වුණා නම් ඒ සමුදය උනේ මේ පංච උපාදානස්කන්ධය යම් ධර්මතාවයක් කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඕක සමුදය වෙන්නෙම අවිද්‍යා සංකාරයෙන් පිරිච්ච ලෝකයට. ප්‍රඥාවෙන් දකින්න තැනැත්තා දකින්න මොකද්ද? නුවණින් දකින කෙනා දකිනවා මේක තියෙන දෙයක් නෙවෙයි එළියේ රඹුටන් තියෙනවා දකින මම ඉන්නවා කියලා පෙන්වාට මොකද තියෙන්නේ? ඔහොම පෙන්නලා දුන්නාට ඔහොම එකක් නිත්‍ය වශයෙන් නිසි වශයෙන් තියනවා නෙවෙයි. එහෙම එකක් තියනවා නෙවෙයි. විඥානයේ මායාකාරයා නාම රූපයට හේතුවක් ගහලා නැති දෙයක් ඇති විදිහට පෙන්නවා නැති දෙපැත්තක් හදලා පෙන්නවා විඥානයේ කියන මායාකාරයා හදලා දීපු එක ගොඩනගලා දීපු මායාවට අපි අහුවෙලා එහෙම නැත්නම් ලබු gediy ඇතුළට අපි බැහැලා මොකද්ද කරේ ලබු gediy ඇතුළට බැහැලා තොইলে පටන් ගත්තා. දැන් ගහනවා ගැහිල්ලක් බෙරේ අපි නටනවා නැඩිල්ලක් විඥානය කියන මායාකාරය අපිව ආරූඪ කරවලා නේද? ආරූඪ කරවනවා කියලා කියන්නේ ඇත්තටම නැති වේශයක් මාපාලා. දැන් අපි මොකද්ද කරන්නේ මේ විඥානය කියන මායාකාරය? එහෙම නැත්නම් විඥානය කියන ලබු gediy ඇතුලේ ගහනවා බෙරයක් අපි නටනවා තොইলයක් කොහොමද නටන්නේ? අනේ මම මෙහෙම එකෙක් මම අර එහෙම එකෙක් මට මෙච්චරක් තියෙනවා මට අච්චරක් තියෙනවා මම මෙහෙම ගොඩ නැගෙන්න ඕන අරුන්ට පේන්න අපේ પરම්පරාවේ නම්බු අපි මෙහෙම රකින්න ඕන නේද? අපි මෙහෙම යවුන් අපි අර එහෙම එවම බලනකොට ආත්මුතු පරම්පරාවම නටලා තියෙන්නේ ලබ්බ ඇතුලේ තොইলে. නටනවා නටනවා නටනවා තව කොච්චර પરම්පරාවක් ගියත් ඕකෙන් එළියට පයින්නකන් ওই නැටිල්ලෙන් ගැලවෙන්න බෑ. දැන් අපි මොකද්ද කරන්නේ ඕක ඇතුළට බහැලම්. දෙන්නන් සුදු වෙන්න මගේ කෙස් ටික මම කළු කරගන්නවා කොහොම හරි. වැටිලා මගේ හකු බහිනවා මන්නම් පේන්න දෙන්නේ නෑ මන්නම් දානවා දස් සෙට් එකක්. හකු බහිනවට දාන්නේ කතා කරන්න ඕන හින්දා නෙවෙයි. යහපත් වචන බණ කියන්න ඕන හින්දා නෙවෙයි ලෝකයට ධර්මයේ කියලා දෙන්න නෙවෙයි මොකටද? ඈ තොයිලෙට ලස්සනට මේකප් එකේ තියෙන්න ඕන නටන්නේ ඇයි? නැත්තම් ලස්සන අය දිහා තමයි බලන අය බලන්නේ නේ. හැබැයි අපිට තේරෙන්නේ බලනවා කියලා අපිත් නටනවා කියලා නේ. ඉතින් පුදුමේ කියන්නේ බලන අයත් නැට්ටුවෝ නටන අයත් නැට්ටුවෝ දෙපැත්තම නැට්ටුවෝ ඇයි ඒ? නටන අය හිතාගෙන ඉන්නේ බලන අයට පේන්න නටනවා කියලා. බලන උන් හිතාගෙන ඉන්නේ නටන අයට පේන්න අපි හොඳට ඉන්න ඕනි කියලා. බලනට දෙපැත්තම නටන ලක්ෂණ නැද්ද තියෙන්නේ? දෙපැත්තම නටනවා. එතකොට දෙපැත්තම නැට්ටුවෝ දෙපැත්තම ප්‍රේක්ෂකයෝ නේ. දෙපැත්තම නැට්ටුවෝ දෙපැත්තම ප්‍රේක්ෂකයෝ. එහෙනම් අපිට කියන්න බෑ නිත්‍ය වශයෙන් ප්‍රේක්ෂකයෝ සහ නැට්ටුව කියලා දෙපැත්තක් එක වෙලාවකට නැට්ටුවා ප්‍රේක්ෂකයා වෙලා ප්‍රේක්ෂකයා නැට්ටුව වෙලා ඒ නිසායි කියන්නේ නිත්‍ය වශයෙන් පවතින ධර්මයක් නෙමෙයි මේ තියෙන්නේ පැනවෙන එකක් ඈ පැනවෙන එකක් තියෙන. තමයි මේක තේරෙන්නේ නැතුව ඇති. තව තව අහනකොට තේරෙයි. දැන් ඔන්න අපි කල්පනා කරලා බැලුවොත් එහෙනම් අපි මෙච්චර කාලයක් අපි අරයට පේන්න මෙයාට පේන්න කියන මේ 18 සංනියම නැටුවේ මේ තොইলෙම නැටුවේ මෙන්න මේ විඥාණය තුලේ. ඕක තෝරගන්න. ඕක තෝරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේක උපමා කරන්නේ බටකොටු මිටි දෙකකට මොකකටද උපමා කරන්නේ? බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කරලා තියලා තියෙනවා. මේ බටකොටු මිටිය නිසා මේ බටකොටු මිටිය රැඳිලා තියෙනවා මේක නැත්තම් මේකක් නැහෙම හේතු දෙක නිසා රැඳීමක් මිසක් පැවැත්මක් පෙන්නනවා මිසක් ඇත්තට මෙතන එන්නේ විඥානයේ එක බටකොටු මිටියකට උපමා කරනවා නාම රූපයේ එක බටකොටු මිටියකට උපමා කරනවා මෙන්න මේ විඥානයේ නාම රූපයේ කියන හේතුව නිසා මොකද්ද වෙන්නේ හේතුව නිසා අපිට පැවැත්මක් පේනවා නේද පැවැත්මක් පේනවා. හැබැයි බටකොටු මිටි කියන්නේ අරටුවක් හරයක්. එහෙනම් මේ පැවැත්මක් වාගේ අපිට මවලා පෙන්වන්නේ කිසි හරයක් නැති බොරුවක්මයි. හොඳ බටකොටු මිටි අරටුවක් නේ. එහෙනම් මේ අරටු නැති හර නැති බටකොටු මිටියක් වාගේ තමයි අපේ මේ පැවැත්ම අපි ජීවත් වෙනවයි කියන පැවැත්ම අපිට පෙන්වලා දීලා තියෙන්නේ නේ. දැන් මේකෙදි අපිට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේකෙදි අපිට ප්‍රිය අයත් හම්බෙලා නේ. අප්‍රිය අයත් හම්බෙලා කැමැති දේවලුත් හම්බෙලා අකමැති දේවලුත් හම්බ වෙලා හොඳත් හම්බෙලා නරකත් හම්බෙලා සැපත් හම්බෙලා දුකත් හම්බෙලා අටලෝ දහමටම මැදි වෙලාද නැද්ද? අටලෝ දහමටම මැදි වෙලා. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕන මගේ අතීතය කියලා දැන් සිහිපත් කළා කියලා හිතන්නකෝ. එහෙම කියන්නේ කොහොමද? හාමුදුරුවෝ මට අතීතයක් තිබුණා නේද කියලා උද්දච්චකමෙන් හිතේ. මේ හිතුනේ කොහෙටද? ඒ හිතුනේත් අර විඥාණයට නේද? එහෙනම් ඒ හිතුනේ විඥාණය තුලින්මයි ඒ හිතෙන්න හේතුව නාම රූප දෙකේ හේතුවක්ද නැද්ද? නාම රූප දෙකේ හේතුවක්. එහෙනම් අතීතයක් තිබුණ අය දැමුත් ඉන්නවයි අනාගතයට යනවයි කියලා දැන් මේ වෙලාවේ හිතක් පහළ වුණොත් ඒ හිත කොහෙ තිබිලාද ආවේ? කොහෙවත් තිබිලාවේ නෑ. විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා විඥානං යන්තං නාම රූපයට පින් සිද්ධ වෙන්නේ එවැනි හිතක් විඥාණයෙන් පහළ වුණා. එහෙනම් විඥාණයට පින් සිද්ධ වෙන්න නාම රූපය කියලා එකක් පහළ වුණා. අපේ තියෙන පවට අපිට මේක නොතේරුණා. නේද? අපේ තියෙන පවට අපිට මේක දැන්වත් තේරුම් ගන්න ඕනනේ. දැන්වත් මේක අපි තේරුම් ගන්න ඕන නැත්තම් විඥානේ ගහන ගහන පදේට නටලා මේ නැටිල්ල කෙරවල වෙන්නේ මහා විනාශෙකි. ඇයි මහා මූන්දටත් වැඩිලානේ අවසානෙට මාළුවෙකුත් ගිලලා බොහොම අමාරුවෙන් තමයි ගොඩට ඇවිල්ලා දැන් බලන්න ඔය කතාව කොච්චර පැහැදිලිද කියලා දැන් හිතන්න. මේකට ඇඟට පස්සේ ලෝකයක් තේරෙන්නේ මෙලෝ ආලෝකයක් නෑ අර ගහන ගැහිල්ලට පන්දන් එළියට ආරුඩ වෙලා නටන. මේ නටනට ආයිද්දින් මේ ලබු ගෙඩිය ඔහේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා මහා කෙලෙස් වැස්සකට අහුවෙලා ගිහිල්ලා ගිහිල්ලා කානු දිගේ ගිහිල්ලා කුණු කානු දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගංගාවලට වැටිලා එහෙ හැප්පි හැප්පි මෙහෙ හැප්පි හැප්පි අවසානට මහා මුහුදටත් වැටිලා මහා සාගරයේ පරතරක් නොපෙනී යනවා තවමත් ගැහිල්ල ඉවර නෑ නැටිල්ල ඉවර නෑ දැන් ගිහිල්ලා ගිහිල්ලා මොකද්ද වෙන්නේ අවසානයේ හොයාගන්නත් බෑ ගිහිල්ලා මාළුවෙක් දැන් මාළුවාගේ බඩ ඇතුලේ මොකද්ද වෙන්නේ මොකද්ද මේ පෙන්වන්නේ? කෙලෙස් මායя තමයි මේ ගිල්ලනේ. දැන් ගිල්ලා දැන් මේකෙන් ගිල්ලගෙන අහම්බෙන් මේ මාළුවා ආහුවෙලා ගොඩ આવොත් තමයි බඩ පලන්නේ බඩ පැලුවොත් තමයි ලබ්බ හම්බෙන්නේ. ලබ්බ හම්බ වුණොත් තමයි ලබු ගෙඩිය පලන්නේ පැලුවොත් තමයි ගැහිල්ල නවතින්නේ ගැහිල්ල නැවතුනොත් තමයි නැටිල්ල නවතින්නේ නැටිල්ල නැවතුනොත් තමයි වැඩේ ඉවර වෙන්නේ ඒ නිසා මේක ලේසි පහසු කතාන්දරයක් නෙවෙයි අපි අහුවෙලා ඉන්නේ නේ. දැන් එනම් අපි මේක තෝරගන්න ඕන. ඉතින් ඒ වගේ අති භයංකර තත්වයක් තියෙනවා. දැන් දැන් අපි සිහි කරගන්න ඕන. දැන් අපි හොඳට හිතන්න ඕන. අපි හොඳට මෙනෙහි කරන්න ඕන. අපි මේ නিত্য වශයෙන් නিত্য සංඥාවෙන් අරගෙන තියෙන කොහොමද තරම් තියන්නේ? රූපයක් ඇත. එහෙමද නැද්ද අරන් තියෙන්නේ? මමෙක් ඇත. ඔය මමෙක් ඇත රූපයක් ඇත කියන තැනම තියෙන්නේ මොකද්ද? නিত্য සංඥාවාත්ම සංඥාව. දැන් එතකොට මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ තියෙන රූපේ කැඩෙනවෝය, කුඩුරු වෙනවෝය, බිඳෙනවෝය, වෙනසෙනවෝය කියන එකද? එහෙම අනිත්‍යකුත් තියෙන ලෝකේ. එහෙම නැතුව නෙමෙයි. එතකොට මෙතන පෙන්වන්නේ මේ අනිත්‍යයි කියලා මොකද්ද? නිසි නැහැ. නිශ්චිත වශයෙන් තියෙන රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් සංකාරයක් විඥානයක් නෙවෙයි මේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් උපදිනවා විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූපයත් නාම රූපයේ ප්‍රත්‍ය කරගෙන විඥානය එහෙනම් මුළු ලෝකෙම ගැන කතා කළොත් මුළු ලෝකෙම කැටි කරලා ගත්තම විඥාන නාම රූප කියන්නේ ලෝකෙටද නැද්ද විඥාන නාම රූප කියන්නේ ලෝකෙට පංච උපාදානස්කන්ධය කියන්නේ ලෝකෙට. දැන් මහා මෙරට බලාපොරොත්තුද නැද්ද? විඥානේ මායාවට බැහැගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? නැති දෙයක් ඇති විදිහට හදලා දෙන්නෙම දෙපැත්ත හදලා දෙනවා කියන්නෙම මේ හදලා දෙන්නේ මොකද්ද? හදලා දෙන්නේ දුක. හදලා දෙන්නේ දුක. හැබැයි අපිට ඒක තේරුනේ නැහැ. අපිට තේරුනේ නැහැ මගේ අම්මා ඉන්නවා එළියේ මම දකින්නවයි කියලා දෙපැත්ත හදනකොටම අපිට තේරුනේ නෑ මේ හදලා දුන්නේ විඥානේ මායාකාරයා නැති මමත්වයක් හදලා දැන් මේ අම්මා නෑ තාත්තා නෑ කියලා නියත මිත්‍යා දෘෂ්ටියට යන්න කියනවා නෙවෙයි. හරිද? මේක පරමාර්ථ වශයෙන් මේකේ යථාර්ථය දැනගත්ත කෙනා අම්මා නෑ කියලා වැටෙනවද? එයා දකින්නේ නාම රූප විඥානයේ තුලින් ගොඩනැගෙන ක්‍රියාවලිය දකින්නවා. දැන් එයා අම්මා නැහැ කියලා අම්මා මරන්න යනවාද? නැත්තම් ඉතින් මරන්නේ කොහමද? නැත්තම් මරන්න පුළුවන්ද? අම්මා නැහැ කියලා දෘෂ්ටිගත වෙලා අම්මා මරන්න කවුරු හරි යනවනම් ඉතින් මරන්න එක්කෙනෙක් ඉඳලානේ අම්මා නැති වුණාට. මරණ කෙනත් ඉඳලා මරණ පැත්තකුත් තිබිලානේ. මරන්න කෙනෙකුත් ඉන්නවා මරණ කෙනත් ඉන්නවා. දෙපැත්ත පැනවිලා. හැබැයි දෙපැත්ත ගැන අවබෝධ වුණා නම් කවදාකවත් මරන්න යන්නෙත් නෑ ගහන්න යන්නෙත් නෑ කොටන්න යන්නෙත් නෑ මේ සකල සබ්බ ලෝකෙම්ම මිදෙන්න නුවණ පහළ වෙනවා දැන් අපි කල්පනා කරලා බලමු දැන් හොඳට කල්පනා කරන්න එහෙමනම් මගේ ආදරණීය අම්මා මගේ ඉස්සරහා මේ ඉන්නේ හරි අපූර්වට කියලා දැන් සිහිපත් වුණා කියලා හිතන්නකෝ. ඔය හිත කොහෙ තිබිලාද ආවේ? දැන් ඔක විඥාණයෙන් දැනගත්තේනේ. ඔක කොහෙ තිබිලාද ආවේ? කොහෙවත් තිබිලාව නෙවෙයි නාම රූප ප්‍රත්‍ය කරගෙන නම් මොන නාම රූපද මගේ අම්මානේ එහෙම හිතෙන්නේ නේ දැන් මගේ අම්මා කියලා මගේ ආදරණීය අම්මා කියලා දැනගත් එකට අපි කියන විඥාන මගේම අම්මා කියලා ගත්ත එකට අපි කියනවා සංකාර අම්මා උරුබූටි අම්මගේ රවුල නෑනේ නේ කොණ්ඩේ මේ වගේ නිය පුතු මේ වගේ මගේ අම්මා මේ මේ වගේ කියලා සිහිවත්ය ටිකට අපි කියනවා සංඥා කියලා. නේද? ඒකට කියනවා සංඥා. ඊට පස්සේ දැනෙච්ච සැප වේදනාව මගේ අම්මා කියලා දකිනකොට හරි ප්‍රියමනාප වේදනාව මේකට කියනවා වේදනා. එතකොට අම්මගේ සිනිදු ගතිය, තද ගතිය, බුරුල් ගතිය මේ විදිහට අම්මගේ දැනගත් ස්වභාවයට අපි කියනවා මොකද්ද? රූප කියලා. එන ඇත්තටම විඥාණයෙන් නාම රූප දෙකක් දැනගත්තා නෙවෙයිද මගේ ආදරණීය අම්මා කියලා දැනගන්න තැන. ඊළඟ කල්පනා කරන්න. මෙන්න මේ විඥානේ මායාකාරය මම නෙවෙයි බුදුරජාන් වහන්සේ උපමා කළේ විඥානේ මොකකටද උපමා කළේ? ඒ මායාවෙන් පෙන්නලා දුන්න මොකක් කියලාද? මගේ ආදරණීය රත්තරන් අම්මා කියලා පෙන්නලා මමයි අම්මයි කියලා දෙපැත්තක් මමයි අම්මයි කියලා දෙපැත්තක් හැදුවා. දැන් මේක ඇත්තක් කියලා ගිලගත්තද නැද්ද? ගිලගත්තා. ගිලගත්තා. එතකොට මේ නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන කෙනා මේ වගේ අවබෝධකින් නෙමෙයි වැටෙන්නේ නැත කියන අන්ත ඒක අම්මෙක් නෑ තාත්තෙක් නෑ පිනක් නෑ පවක් නෑ කියලා ඒ එයාට එන නියත මිත්‍යා දෘෂ්ටියට. හැබැයි මෙතනදී මොකද්ද වෙන්නේ? නුවණින් දකිනවා මොකද්ද? මේ අම්මා ඉන්නවා කියලා පංච උපාදානස්කන්ධයෙන් පෙන්වාට මමත්වයක් ගොඩනගලා අම්මා කියලා දෙපැත්ත හදලා මේ දෙපැත්ත හදන්නේම විඥානේ මායාකාරය නාම රූප දෙකක් තුල. මොකද නාම රූප වලින් තොරව අම්මෙක් ඉන්නවද? නාම රූප වලින් තොරව මමෙක් ඉන්නවද? එහෙනම් නාම රූප විඥාන වලින් තොරව අම්මා මම කියලා දෙපැත්තක් හැදෙනවද? නෑ. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න. මගේම ආදරණීය අම්මා දකින රත්තරම් අම්මා දකින මම ඉන්නවා කියලා මේ පෙන්නලා දුන්නට මේක විඥානේ මායාකාරයා මවන 아무තු 아무තු චිත්‍රපටියක් 아무තුම ලෝකයක් මෙන්න මේකට අහුවිච්ච අපි මොකද්ද කළේ මගේම අම්මා කියලා ආදරණීයව අරගෙන මොකක් කරගත්තද දැන් කරන්න දෙයක් නැහැ ලෝකෙට බහැගත්තානේ දැන් බහැගත්තට පස්සේ මගේ අම්මා ලෙඩ වෙනකොට මට දුකයි. මගේ අම්මා ව්‍යාධියටපත් වෙනකොට මට දුකයි. මගේ අම්මාගේ මරණය මට දුකයි. මගේ අම්මාගේ වෙන්වීම මට දුකයි. එහෙම නේද? දැන් එහෙනම් කල්පනා කරලා බලන්න අර සියලු දුක්ගොට උරුම වුණේ මොකක් නිසාද? පංච උපාදානස්කන්ධයේ දුක දැක්කේ නෑ ඔයාලා. ඔය ඇත්තන්ට පංච උපාදානස්කන්ධේ දුක තේරුණේ නැහැ මොකද්ද? එළියේ ඉන්න මගේ අම්මා ඇතුලේ ඉන්න මට පෙන්නනවයි කියන එකම දුක බව තේරුණේ නැහැ. ඒ ගොඩ නැගුණේ මේ පංච උපාදානස්කන්ධයක් කියලා තේරුණේ නැහැ. ඒ තේරුම් නැති හින්දා අපි මොකද්ද කළේ? ලබු ගෙඩිය ඇතුළට බැස්සා. එහෙම නැත්නම් විඥානය ඇතුළට බැස්සා දැන් තොইলে අඬ අඬ නටනවා කොහමද? අනේ මගේ ආදරණීය අම්මා වයසට යනවා ලෙඩ වෙනවා ව්‍යාධියටපත් වෙනවා ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මගෙන් වෙන් වෙලා යනවා අනේ මට දරා ගන්න බෑ මට කැමති විදිහට අනේ නෑනේ කියලා මොකද්ද වෙන්නේ අර දුක්ගොඩ ඔක්කොටම අපි මොකද්ද වෙන්නේ පත් වෙනවද නැද පත් වෙනවා එහෙනම් අපි දැනගත්තා නම් මේ එළිය ඇතුළ කියලා දෙපැත්ත හදලා විඥාණයෙන් පෙන්නන තැනම මොකද්ද මේ පෙන්වන්නේ? මේ හටගත්තේම පංච උපාදානස්කන්ධයක් නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයට තව නමක් තමයි දුක්ඛාරිය සත්‍ය දුකමයි මේ හටගත්තේ. එහෙනම් මගේ ආදරණීය අම්මා එළියේ ඉන්නවා ඇතුලේ මම දකින්වයි කියලා පෙන්නන එකම දුකක් නම් පෙන්නන එකම දුකක් නම් ඒ පෙන්නපු අම්මා වෙනස් වෙන එක නැති වෙන එක වෙනසෙන එක දුක කියලා යමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පෙන්නන එකම දුකනම නම් ඒකට බැහැගත්තම ඉතින් නේද? ගිනි ගොඩට ලං වෙන එකම රස්නේ නම් දුකක් නම් ගිනි ගොඩට පැන්නට පස්සේ ආය දුකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ පැන්නට පස්සේ පිච්චෙනවා තුවාල වෙනවා අඩන්ට වෙනවා වැළපෙන්න වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නෑ. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න දැන් අපි බැහැගෙනද නැද්ද? අපි බැහැගෙන කොහොමද? මම ඉන්නවා ලෝකේ තියෙනවා දෙපැත්තට බැහැගෙන මොකද්ද කරන්නේ දෙපිලා බෙදිලා ලී කෙලි නටුමක් වගේ මොකද්ද කරන්නේ නටනවා නටනවා නටනවා ඉවරයක් නැහැ දැන් මොකද්ද වෙන්නේ සියලු දුක් දුම්නස් ශෝක පරිදේව වලට මූණ පාගෙන මේ නටන නැටිල්ල කවදානම් ඉවර වෙයි. එහෙනම් ඇත්තටම එහෙමනම් අපි මේ නිවන් දකින්නවයි නිවන් දකින්නවයි කියලා කියන්නේ නිවන් දකින්නවයි නිවන් දකින්නවයි කියලා කියන්නේ කොහේ හරි ඉන්න මමෙක් නිවනකට ගෙනියන එකක්ද? නෑ. කොහේ හරි ඉන්න මමෙක් නිවනකට ගෙනියන එකක්ද? මේ මමත්වයෙන් ගොඩනගාගත්ත බොරුවේ ඇත්ත දැක්කනම් අපිට තේරෙනවා මොකද්ද? මෙහෙව් එකක් මෙහෙව් එකක් ඇත්තටම තියෙනවා නෙවෙයි මේක විඥානේ මායාකාරයා නැති දෙයක් ඇති විදිහට මවාපාලා මෙතුවක් කාලයක් නැති ලෝකයක් ඇති විදිහට පෙන්නලා අපිව අතරමන් කරලා මුලා කරලා මමත්වයක් තුලින් ගෙනාවට මේක දෘෂ්ටි ජාලයක් විතරයි මේක ඇත්තක් නෙවෙයි. මේක දෘෂ්ටි ජාලයක්ම විතරයි ඇත්තක් නෙවෙයි කියලා නුවණක් පහළ වෙනවා. එතකොට දැන් අපි කල්පනා කරමු අපි පොඩ්ඩක් හිතමු එහෙමනම් මෙතනදී අපිට විශේෂයෙන්ම කතා කරන්න ඕන දර්ශන භූමියටපත් වෙනකොට දුරු වෙන සංයෝජන තුනක් තියෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනකොට අපිට දුරු වෙන්න ඕන සංයෝජන තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතන මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කිව්වේ? සක්කාය කියලා කියන්නේ මොකට නමක්ද? දැන් මේ ධර්මයේ සඳහන් වෙනවා සක්කාය සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නමකි. 아무ත එකක් නෙමෙයි සක්කාය සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. එහෙනම් මේ කතා කරන්නේ මොකක් ගැනමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ගැන. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට තවත් නමක්. ඒ දිට්ඨියක් කියන්නේ මොකද්ද? දෘෂ්ටියකට නේ. දෘෂ්ටියක් මොකක් හරි දෘෂ්ටියක් තියෙනවා. පංච උපාදානස්කන්ධයේ පිළිබඳ අපිට තියෙන දෘෂ්ටිය මොකද්ද? අපිට දෘෂ්ටියක් තියෙනව කොහොමද? අපිට තේරෙනවද මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වයක් කියලාද තේරෙන්නේ එහෙම නැත්නම් මම විසින් බලනවා මම විසින් අහනවා මම විසින් විඳිනවා මම විසින් දකිනවා කියලාද එහෙනම් දැන් අපි අරගෙන තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකේ ක්‍රියාකාරීත්වයක් විදිහටද අරගෙන තියෙන්නේ ඒක මම වශයෙන් අරගෙනද මගේ වශයෙන් අරගෙනද එහෙනම් දැන් අපි මේ පංච උපාදානස්කන්ධේ මරන් තියන්නේ කොහමද මම කරගෙන මගේ කරගෙන නේ මම වෙමි මගේ වෙමි මා තුල ඇත නේද එහෙනම් රූපේ මමයි මම රූපයයි මා තුල රූපය ඇත රූපය තුල මා ඇත වේදනාව මමයි මම වේදනාවයි. වේදනාව තුල මායත මා තුල වේදනාව ඇත. සංඥාව මමයි මම සංඥාවයි. සංඥාව තුල මායත මා තුල සංඥාව ඇත. සංකාරය මමයි මම සංකාරයයි. මා තුල සංකාරය ඇත සංකාරය තුල මායත විඥාණය මමයි මම විඥානයයි විඥානය තුල මා ඇත මා තුල විඥානය ඇත දැන් ඔබ අරගෙන තියෙන ඔහම නෙවෙයිද බලන්නකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙන තැන ඔබ අරන් තියන්නේ කොහමද මම වෙමි එහෙම අරන්ද නැද්ද ඒ ටික මම වශයෙන් අරගෙන නේ මම තමයි රූප බලන්නේ නේ එහෙම අරගෙන ඊට පස්සේ අරගෙන කොහමද මගේ අම්මා මගේ තාත්තා මගේ ගෙදර දොල මෙහෙම අරගෙනද නැද්ද මේ විදියට අරගෙන නේ හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් විදියටද ගත්තේ මම මගේ වශයෙන්ද මම මගේ වශයෙන් ඒ විතරක් නෙවෙයි මොකද්ද මම කියලා කෙනෙක් තමයි මොනවාද ඉඳගෙන මේක බලන්නේ අහන්නේ විඳින්නේ දකින්නේ නේද එහෙනම් මොකද්ද වෙන්නේ මාතුල් ඒක ඇත කියලා අරගෙන එහෙම නැත්නම් තව අරගෙන කොහමද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ඇතුලේ මම ඉන්නවා කියලා අරගෙන නේ. කොහෙන් ගත්තත් මම කියලා කෙනෙක් ඉඳගෙන ලෝකේ පරිහරණය කරනවා කියන දෙපැත්තට කොටු වෙලාද නැද්ද? එහෙනම් අපි කල්පනා කරොතින් නিত্য වශයෙන් පවතින දෙපැත්තක් තියනවද? එහෙම නැත්නම් විඥානයේ තුලින් නැති දෙපැත්තක් ගොඩනගලා දෙනවාද? ගොඩනගනවා. එහෙනම් මේක හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන දෙයක්. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන දෙයක්. එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපි හොඳට හිතලා බැලුවොත් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්‍යති කියනකොට ඇති වෙලා නැති වෙනවා කියලා ගන්න එපා. ඇති වෙලා නැති වෙනවා කියලා ගන්න එපා. ඇති බවට පෙන්වන්නේම බොරුවක්. ඇති බවට පෙන්වන්නේම මායාවක් කියලා දැක්කනම් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච බොරුවක්මයි මේ ඇති බවට පෙන්වන්නේම කියලා දැක්කනම් ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? Nirodhe කියලා. Nirodha ධර්මය කියලා කියන්නේ ඒකටමයි. එහෙනම් මේ සමුදය උනේම බොරුවක් බව දකිනවා නම් ඒ දකින්නේම Nirodhayai මාර්ගයයි. ඒ දකින්නෙම Nirodhe මාර්ගයයි. එහෙනම් දැන් මොකද වෙන්නේ? සමුදය දකින්නකොට නැතාන්තයෙන් මිදෙනවා. Nirodhayai මාර්ගයයි දකින්නකොට ඇතාන්තයෙන් මිදෙනවා. එයා දකින්න මොකද්ද? මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි. එතකොට තේරෙනවා මේ ඇති දෙයක් නෙවෙයි නැති දෙයක්මයි ඇති බවට මවලා පෙන්නන විඥානේ තුලින් එතකොට අපිට තේරෙනවා මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් මිසක් නিত্য වශයෙන් පවතින ධර්මතාවයක් නෙමෙයි. එහෙම දකිනකොට නිරෝධ වෙන්නේම මොකද්ද? නිරෝධ වෙන්නේම දුකක්. ඇයි? හටගත්තේම දුකක් හටගත්තේම පංච උපාදානස් කන්දයක්. නිරෝධ වෙන්නේම මොකද්ද? දුකක් පංච උපාදානස් කන්දේමයි. එහෙනම් මේ නිරෝධ වෙනවා කියලා කියන්නේ නැති කරන එකක්ද? නැහැ. මේක ඥානයක්. මේක මොකද්ද? ඥානයක්. දුක්ඛේ ඥානම් දුක්ඛ සමුදය ඥානම් දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එහෙනම් මේක ඥානයක් මිසක් ඇති දෙයක් නැති බව දකින්න එකක් නෙමෙයි. දැන් ඇති දෙයක නැති බව දැක්කොත් ඒක දකින්නේ සාපේක්ෂවද නැද්ද? ඒක දකින්නෙම ඉන්න කෙනෙක් ඉන්නවා එයාට සාපේක්ෂව දකින්නේ. එයාට සාපේක්ෂව නැති වෙනවා දකීම මොකද්ද? කොහොමද දකින්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් දැන් ඇති වුණා දැන් නැති වුණා. දැන් ඇති වුණා දැන් නැති වුණා. එහෙම දකින්න එකක් නෙවෙයි මේක. එහෙම දකින්න එකක් නෙවෙයි. ඇති වුණා නැති වුණා කියලා දැක්කට වැඩක් නැහැ. ඇතිවිච්ච ස්වභාවයේ හේතු ප්‍රත්‍යයෙන් නැතිවිච්ච ධර්මතාවයක්. ඇති වුණයි කියන එක ඇත්ත දකින්න ඕන නේ. මේක මේ ඇති බවට පෙන්වාට මේක මෙන්න මේ විදිහට විඥානයේ තුලින් <clears throat> මවාපාල ගොඩනගලා දෙන ධර්මයක් මිසක ඇති ධර්මයක් නෙවෙයි කියලා දැක්කම අපි මොකද්ද වෙන්නේ? සමුදයයි නිරෝධයයි කියන දෙපැත්ත දකිනවා සමුදයට අහු වෙන්න. ලෝක සත්‍යය ඉන්නේම මොකක් තුලද? දුකයි සමුදයයි තුලයි. දුකයි සමුදයයි තුල. ආදීනවේ තුලමයි ලෝක සත්‍යය ඉන්නේ. ලෝක සත්‍යය ඉන්නේ ආදීනවේ තුලමයි. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. ලෝක සත්‍යයට කවදාකවත් Nirodhayai මාර්ගයයි පේන්නේ ඇයි Nirodhayai මාර්ගයයි පේන්නේ නැත්තේ? මේ දුකයි සමුදයයි බව දන්නේ නැති බව. දුකයි සමුදයයි කියලා දන්නේ නැති බව නිසා ඒක පේන්නේ නැහැ. දුකයි සමුදයයි ගැන නුවණ ලෝක සත්‍යයක් නැහැ. එයාලට තේරෙන්නේ මේ ලබු gediy ඇතුලේ තොইলে නටනට අපි ඉන්නේ අනුන්ගේ පදයකට නටනට මේක මහා විනාශයකටපත් වෙන එකක් කියලා නුවණක් නුවණක් නැහැ. ඥානයක් නැහැ. ඒ නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕන. හොඳට නුවණින් විමස ගන්න වෙනවා. අපි එහෙමනම් ලෝකෙ මොන දේ කතා කළත් මොන විදියට හිතුවත් දැන් අපි හිතමුකෝ කවුරු හරි හිතනවා එයා කොහොමද එයා දන්න බුදුබණ එයා මේ අපිට බයිලා කියන්නේ යනවා ඔහොම කියන අය ඉන්නවා අපි දන්න තරම් එයා දන්නවද අපි මේකේ මේ අවුරුදු 20 30 අධ්‍යයනය කරලා ඉන්නේ අන්න අරයා රූපයක් රූපය නෑ කියනවා මම නෑ කියන දැන් මම නෑ කිව්වද නෑ කියලාද කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා කියලාද? හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. හැබැයි කවුරු හරි එහෙම කියන මෙච්චර මේ අසාපූර්වට තියෙන එකනේ මෙච්චර මේ තියෙන එකක් ආය මොකද්ද මේ නැති එකක මේ තියෙන එක මෙච්චර කැඩෙනවා කුඩු වෙනවා බිඳෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කැමති පරිදි තියන්න බෑ මෙච්චර සරලව අපිට නිර්වාණය අවබෝධ කරන්න තියෙදින් ආය මෙච්චර ගැඹුරු ඒවා මොකටද? හැබැයි කියන කතාව කියන්නේ මොකක් ඇතුළේ ඉඳගෙනද? විඥාන නාම රූපිට කොට වෙලා. ලෝකෙ කුමන දෘෂ්ටියක් ගොඩ නැගුවත් ගොඩ නගන්නේ මොකක් ඇතුළේද? මෙන්න මේ විදිහට කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතක්කාවචරයි. අතක්කාවචරයි කියන එක කියන්නේ මොකද්ද? තර්කයට ගන්න තර්කයට ගන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක කාටවත් තර්ක කරන්න බෑ. ඇයි? තර්ක කරන හැම වෙලෙම තර්ක කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පෙන්නපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි ලෝකේ තියෙන ඇත්තයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ ඇත්තට යටත්යි ඕන තර්කයක් ගොඩනගන්නේ. මොකද ඒ ඇත්තට පරිබාහිරින් තර්ක ගොඩනගන්න පුළුවන්. ඉතින් පවතින ඇත්තම ඇත්ත ඒක නම් ඊට එහා ගිහිල්ලා කාටද තර්ක කරන්න පුළුවන්. එහෙනම් මොන තර්කයේ ගොඩ නැගුවත් කුමන තර්කයක බැහැගත්තත් කුමන නිගමනයක බැහැගත්තත් බැහැගන්නේම මොකක් තුලින්ද විඥාණයට හේතු කරපු නාම රූපය තුලින්ද නැද්ද? විඥාණයට හේතු කරපු නාම රූපය එහෙනම් කවුරු හරි මොකක් හරි දෘෂ්ටියක් දරාගෙන මතයක් දරාගෙන තර්ක කරගෙන වාද කරගෙන එනවා නම් බලන්න එක්ක යථාන්තේ එක්ක නැතාන්තයට වැටිලා ඇති. ඇති බව තුල ඉඳලා තර්ක කරන්න පුළුවන්. නැති බව තුල ඉඳලා තර්ක කරන්න පුළුවන්. කොයි බව තුල ඉඳලා තර්ක කළා තර්කයේ කියන්නේ විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා විඥානං කියන ගැටේට අහු වෙලා තේරුණාද මේ ගැටේට බැඳිලා එතකොට අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ ඇතුළ එළිය කියන දෙපැත්ත හදලා අපිට නැති ලෝකයක් ඇති විදිහට මවාපාලා මෙන්න මේ පෙන්නන විඥාව මෙන්න මේ පෙන්නන මායාව ගැන අපි තෝරගන්න වෙනවා සමහර විට මේක ඇහුවේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. සමහර ඇත්තෝ මේක පළවෙනි වතාවට ඇහුවට පස්සේ සමහර විට යකෝ මෙහෙමත් එකක් තිබුණද මෙහෙම එකක් තියනවද මේ මොකද්ද අපි දැනන් හිටියේ කොහොමද අපි දැනන් හිටියේ බුද්ධ ශාසනය කියලා කියන්නේ ඔහොම එකක් නෙවෙයි අපි පිනක් දහමක් කරගෙන යනාපායකින් ගැලවෙන්න මොකක් හරේ පිනක් කරගෙන බෝධි පූජාවක් කරන ටික විතරයි කියලා. ඒක අපේ බෞද්ධ සංස්කෘතිය. ඒක අපේ වටපිටාව අපේ හැදියාව සකස් කරගන්න තැන. අපි අලෝභාද්දේ සමෝහ ගුණේට අඩිතාලම දාගන්න තැන අපේ පාර කපා ගන්න තැන. දැන් එතකොට හිතේ එහෙනම් අපි අද ඉඳලා බෝධි පූජා කරන්නේ නෑ. කරන්නේ නැතු ඉන්න. රහත් වෙලාද? නෑනේ නේ. දැන් හිතලා බලන්නකෝ. දැන් විඥාන නාම රූප ගැටේ ඇතුලේ අපි එදිනදා ලෞකික ජීවිතේ කටයුතු කරගෙන යනවද නැද්ද? කටයුතු කරගෙන යන්නත් වෙනවා. ඇයි? මේක ඉතින් බලෙන් අතහරින්න අතහරින්න කෙනෙකුත් කෙනෙකුත් නෑ අතහරින්න දෙයක්කුත් නෑ බලාගෙන ගියාම. තියෙන්නේ අවිද්‍යාවයි අවිද්‍යා සංකාරය තුලින් ගොඩනැගිච්ච ගැට ගැහිච්ච විඥාන නාම රූප ක්‍රියාවලියක් තියෙන්නේ. හැබැයි ඒක නුවණින් දකින්නකම් මේ ගැටේ ඇතුලේ තමයි කටයුතු කරන්න වෙන්නේ. ඉතින් එතකොට අපිට සිතක් සාන්තියක් යහපතක් කියන එක ලෝකෙ පැත්තෙන් අපිට ඕන වෙනවා. මොකද ඇයි දන්නවද? අපිට දුක් පීඩා වලින් පිරිච්ච අසහනකාරීත්වයෙන් පිරිච්ච ලෙඩ රෝග වලින් පිරිච්ච කායික මානසික අපහසුතාවයෙන් පිරිච්ච තැනක ඉඳලා අපිට පුළුවන් ධර්මයේ සිහි කරන්න. බෑ නෙමෙයි. පුළුවන් දෙයක්ද? බෑ. එහෙනම් අපි ඉස්සල්ලාම අපිට සමතයක් තියෙන්න ඕන නේද? විදර්ශනා නුවණට සමතයක් ඕන නැද්ද? සමතයක් ඕන මේ විදර්ශනා නුවණ මේ ධර්මකාරණා ගැඹුරු ධර්මකාරණා එහෙම අපිට ලේසියෙන් සිහිපත් වෙන්නේ නැහැ. ලේසියෙන් අවබෝධ වෙන්නේ නැහැ මේක මහා ගැඹුරක්. ඉතින් කෙනෙකුට අහම්බෙන් සමත විදර්ශනා දෙක යුගනන්දව වැඩිලා බණ අහනකොටම තේරෙන්න පුළුවන්. බෞතරයකට කොහමද? එහෙම තේරෙන්නේ ඇයි? අපේ ජීවිතේ කටයුතු කරන්නෙම නීවරණ වලින් කෙලෙස් වලින් පිරිච්ච මානසික මට්ටමක් තුල මගේ දරුවා කියාගෙන මගේ ගෙදර කියාගෙන මගේ මුණුබුරා මිනිබිරි කියාගෙන නේ එහෙමනේ කටයුතු කරන්නේ. ඉතින් එතකොට මහා කෙලෙස් ගොඩක දුවන හිතක් තියෙනවා. ඒ නිසා අපේ බෞද්ධ සංස්කෘතිය අපිට හැදිලා තියෙන කොහොම පාරක්ද? අපේ හිත තුල තියෙන නීවරණ ධර්ම යටපත් කරගෙන අපේ හිතේ චිත්ත වේගය අඩු කරගෙන පාලනය කරගන්න අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ධර්මයේ දැකලා නෙමෙයි. මේ අපේ බුදුරජාණන් වහන්සේ කියන සද්ධාව මත පිහිටලා අපි කරගෙන යන වැඩ කොටසක් තියෙනවනේ නේද? අපි බුද්ධ පූජා, බෝධි පූජා කටයුතු කරගෙනනේ නොඑක් නොඑක් විදිහට අපි හිත සමතේකටපත් කරගෙන හිතේ සනසිල්ල චිත්ත වේගය අඩු කරගන්න අපි කරන ක්‍රමවේදයන් තුලින් මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන අකුසල ධර්මයන්, නීවරණ ධර්මයන් යටපත් වෙනවා. එතකොට ඇත්තටම අපි මේ අපල දුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපල කියලා කියන්නේ අපේ කෙලෙස් ධර්මයන්ගේ ප්‍රබල බව නිසා එතකොට අපේ කෙලෙස් ධර්මයන් ප්‍රබලයි නම් නීවරණ ධර්මය වැඩි නම් අපි යොමු වෙන්නේ කොයි පැත්තටද? අපි යොමු වෙන්නේ කොයි පැත්තටද? අකුසලයට. අකුසලයට යන්න යන්න අපිට එන්නේ කරදරද? කරදරෙන්නේ පීඩා, හිරිහැර, වද හිංසා, අපි හිතයි මොන පිස්සු දර ගංජා විකුණලා කුඩු විකුණලා කෝටි ගණන් හොයන්නේ කියලා. හිතේ ඇති මානසිකව සැනසීම ඇති කියලා නේ. අපිට පේනවා මහා සැප විඳිනවා කියලා. තම විඳින්නේ රෑ නිදි නැතුව විඳින්නේ දුකක් විඳවනවා. ඒ නිසා ඒ අකුසල ධර්මයන්ගෙන් අපේ හිත මුදවගෙන හිතේ තියෙන නීවරණයන් తాවකාලිකව යටපත් කරගෙන ධර්ම මාර්ගයට හිත යොමු කරගන්න පාරක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒක අපි හොඳට තෝරගන්න ඕන. ඒ නිසා අපි ඒ ටික බැහැර කරන්නට හොඳ නැහැ. ඒකට පයින් ගන්න සුදුසු නැහැ. එහෙම පහින් ගැහුවොත් එහෙම මතු බිහි වෙන පරපුරට මොකක් හරි සංස්කෘතියක් තියනවද? හැදියාවක් හැදෙන්න තැනක් තියනවද? නෑ නේද? ඒ නිසා අපි මේ ගැඹුරු ධර්මතා දැනගත්ත කියලා වචනවලට ওই ටික දැනගත්තම මොකද්ද වෙන්නේ මහා ආඩම්බරයක් ඇවිල්ලා අපි නම් යයි බෝධි පූජාවට නේද අපිට තියෙන්නේ චතුරාර්ය සත්‍ය අපි දන්නේ පංච උපාදානස්කන්ධේ මෙව්වා තමයි ධර්ම ඕවා මොනාද කියලා එහෙම වෙන්න පුළුවන් ඈ. ඒ එහෙම වෙන්නේ මොකක් නිසාද? මාන්නෙන් වචන ටික විතරක් දරාගෙන අවබෝධය නැති නිසා. ඒ නිසා ඒ කාරණාවත් මම මතක් කරනවා. ඉතින් එහෙමනම් දැන් අපිට බුද්ධ පූජාව කළා දහවල් දාන කටයුතු කරන්න තියෙනවා. හවස නැවත එකට අපි පටන් ගන්නවා. ඉතින් අපි කාලසටහනක් දීලා ඇති ඒ කාලසටහනට අනුකූලව ඒ ධර්මකාරණා සාකච්ඡා කරගෙන ක්‍රමක්‍රමයෙන් අපි වැඩසටහනේ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ කටයුතු කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් යම් යම් අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් අපිව ලූණු ලියන්නා වගේ චූටි චූටි කෑලි වලට ලියනකොට දැනෙනවා නම් වේදනාවක් ඒක ඒක වේදනාවක් නෙවෙයි අයියේ. ඉතින් විඳින්න තියෙන දුක දැක්කම විඳපු දුක දැක්කම ඕක ඕක මොකද්ද? පංච උපාදානස්කන්ධයට බහැලා නටපු නැටිල්ල දැක්කම තොইলে නටලා නටලා නටලා නටලා කකුල් ගෙවිච්ච හති වැටිච්ච දිහා බැලුවම ඕක ඕක මොකද්ද? ඉතින් ඒ නිසා ඊට වැඩිය ධර්ම අවබෝධය වටිනවයි කියන තැනක හිත තියාගෙන තරහ ඇති කරගන්නේ නැතුවනේ අපිට මෙහෙම අඩුපාඩු වෙනවා කියලා ඒව ගණන් ගන්නේ නැතුව ආපු කාරණාව මූලික වශයෙන් කරගන්න කෙනින්ලීම හැමදෙනාටම මතක් කරනවා එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වාම අපි පුරාපෑ කිහිපයක් තිස්සේ සාකච්ඡා කරගන්නට යෙදුනා වූ ධර්ම කාරණා අපේ ජීවිතයට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා විශේෂයෙන්ම අපි නමින් මිය පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා පින් බලාපොරොත්තුෙන් යම්තාක් පිරිසක් ඇත්තන් ඒ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ පුණ්‍ය කුසල වාසනාව අනුමෝදම් කරමි අනුමෝදන් වෙත්වායි හැමදෙනාටම චතුරාර්ය